හොඳයි එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ගෞරවනීය සංඝරත්න අවසරයි සද්ධා උද්ධ සම්පන්න පින්වත්නි අපිට සෙනසුරාදා ධර්ම සාකච්ඡාවකටයි අපිට වෙලාව ලැබිලා තියෙන්නේ. උග දවසකට පස්සේ අපි එකකින් විනාඩි මුල් විනාඩි සල්පේ භාවිතා කරනවා අපේ විවස්ථාව සීපත් කරගන්න. විවස්ථාව සමාප්ත වුණාට පස්සේ අපි සංගීති සූත්‍රයේ කොටසක් ඉදිරිපත් කරගෙන ඒ කොටස අනුව ධර්ම සාකච්ඡාව විවෘත ධර්ම සාකච්ඡාවක් පාඩපත් කරගන්නවා භාවින් නායකගේ රුචිය පරිදි. ඒත්මල් තමන්ගේ භාවනා කමටහන් පිළිබඳව හෝ වෙන ආධ්‍යාත්මික ජීවිතේ තමන්ට අදාළ ප්‍රශ්න තියෙනවා අපි සභාගත කරලා සාකච්ඡාවට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි පැය කමාරක විතර කාලයක් ගන්න බලාපොරොත්තු වෙන ධර්ම සාකච්ඡාව සඳහා. ඉතින් අපි හැම සෙනසුරාදාම වගේ ඉස්සර චාරිත්‍රානුකරණ කරගෙන කරගෙන ගියා. ඒ මගේ තියෙන කාර්යබහුලකම නිසා කරගන්න බැරි වෙන තමයි බහුවිට කියුනේ කවුරුත් වගේ උනන්දු සම්බන්ධ වෙනවා මේ ධර්ම සාකච්ඡාවට.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 යුහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය දාගැබ් බෝමලු හැමදමින්ද ගඳ දුම් මල් පහන් නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය වැඩිමහලු සගුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය වැඩිමහල් සගුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය දරුවන් ඇඟාල්ලා ආදර නොදැක්විය යුතුයි. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩි මහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හතගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළට කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතුය.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 නැවතත් ප්‍රදේශීය දේ නම් උපදේශක මණ්ඩලයේ උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරු නුවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. දැයි අපි පළවෙනි අංකය સમાપ્ત කරේ අපිට විනාඩි 5ක් 6ක් විතර ගියා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ගාවට මේ සංගීති සූත්‍රය අපි දැන් අතර කරපු තැන ඉඳලා ආත්ම සාකච්ඡාට මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්නයි අපි ඒකත් 13 කුටියෙන් ඉල්ලා සිටිමු. හැබැයි ඉස්සරහට එනවා නම් හොඳයි 13 කුටිය. ඒ තියෙන්නේ Brahmacharya අධ්‍යනියම් සම්බුද්ධ ආරක්ෂිතා කියන ඒකට ඉස්සලා තමයි ගිහිලා තියෙන්නේ. ඒක ඉවරයි සංස. දෙකක් පටන් ගත්තා. එහෙනම් අපි ඊට පස්සේ ඒ ඒකෝ ධම්මෝ සංස. ඒකෝ ධම්ම ඉවරයි නම් පංච රූපංච කරලා තියෙනවා.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 කාලයක් පැවතීම පිණිස නැත්නම් මේ પરම්පරාව වංශේ ටිකට පැවතීම පිණිස කළ යුතු කාරණා ටික කල්පනා කරනවා ඒක liverලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාණ්ඩ හැච්ච ධර්ම ඔක්කොම සංගායනා කරනවා තනියම සංගීතයක් හදලා. ඒක තමයි සංගීත සූත්‍රයේ තියෙන්නේ. සර්වචනසේ නැත්තනක මේ මල් නෙල්ල නෙල්ල හුරුපු දෙයි එතකොට දාපු දෙයි මානික තමුල්ලා තියෙනවා. එතකොට එකතර කියන්නේ අදපහ ඔක්කොම එනවනේ. ඉතින් ඒක ටිකට උත්සාහයේදී එක එක කියන ධර්ම රාශිය එකතු කරලා ඔක්කොම සාරාංශ කරලා තියෙනවා. දෙක දෙකේ ඒ කියන්නේ මල් જાති වෙන් කරනවා වගේ. වෙන් කරලා ඊට පස්සේ මාළෙක් කපනවා. නමුත් මේට පස්සේ තියෙන දසුත්තර සූත්‍රයේ මේ ඇමිනීම නිවනට යොමු කරවලා තියෙනවා. දැන් මෙතන එහෙම කතාවක් සාරිපුත්‍ර සාංශි මතක් කරන්නේ. මෙතන තියෙන්නේ සමස්තේ මේ බොඩි එක හදන එක. එකතු කරන එක. ඊට පස්සේ ඒක පෙළ ගස්සනවා නිවනට. ඒක තමයි පල්හැස් කරන දසුත්‍රාන් පවක් පවක් කාමි පත්තුනි බාණ පත්‍ය කියලා. ඒකේ එල්ලයක් වෙනවා. මේකේ තියෙන ධර්ම කොටස් එකතු කිරීම. මේකට කියන්නේ සංගීතය කියලා. මේක තමයි පළවෙනි ධර්ම සංගායනාවට න්‍යාය පත්‍රය කිතුම්පත උනේ. ඒක හදලා ඒකට උන්වහන්සේ අර්ථකථනයක් දෙනවා අයුවති තබ්බා. මේක වාද කරන්න යන්න එපා. ਸਰවචනංශේ ඉන්න කාලේ මේක එකතු කෙරුවි. ඒ නැත්නම් මේක ඔතෙන්ටික් විශ්වාසයක් තියෙන එක. වාද කරන්න එපා විවාද කරන්න එපා භ්‍රමචර්ය පැවැත්ම පිළිබඳ කවුරුත් පුළුවන් ප්‍රමාණය මේකට නතු වෙන්න එතකොට බහුජන හිතාය බහුජන සුඛායක් වෙනවා බෞද්ධ බෞද්ධ කාටත් සාන්තියක් ඇති වෙනවා අත්තා හිතාය සුඛායත් වෙනවා තමන්ටත් නිවන් දකින්න පුළුවන් වෙනවා අන්න ඒව කරලා මේ පැත්ත වෙන කවුරුත් ස්වාමීන් වහන්සේනමක් හිතලා තිබුණා නැහැ ඒ ධර්ම සේනාධිපති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි බුදුජානක ආරාධනා කරලා තියෙනවා මෙහෙම කරන්න නමුත් බුදුජානක එහෙම එකට පෙළඹිලා නැහැ විනය පිළිබඳ කතා කරන හැටි අත තියන්න එපයි ඒක මයින්තර කාටවත් කරන්න බෑ. මේක කරන මේ උත්සාහයට ਸਰවචනාංශ විරුද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ අනේ මාර්ථයෙන් මේක අනුමත කරලා තියෙනවා. මේක මේක දීගනිකායේ අන්තිම සූත්‍ර දෙක. ඉතින් ඒකේ පළවෙනිම පෙන්වන්නේ මේ කුමාර පඤ්ඤාවල තියෙන එක මොකද්ද කියලා අහනකොට සබ්බේ සත්ත ආහාරට්ටි කියලා. දැන් මේක ඊට පස්සේ සබ්බේ සත්ත ආහාරට්ටි කියලා වගේ නව ගොඩාක් කියනවා එකේ දාන්න. දෙක කියලා කුමාර පඤ්ඤා ආනකොට කියන්නේ නාමංච රූපංච. මේකෙත් නාමංච රූපංච පටන් ගන්න බව දිට්ඨි අවිජ්ජා ආදි වශයෙන් ටිකට ටිකට යනවා. ඊට පස්සේ අර අර සැකිල්ලමයි තුන මොකද්ද? ඊට පස්සේ බලක් වෙනවා. ඉතින් අපි අද ඉන්නේ දෙකේ පොතේ තුන්වෙනි මාතෘකාවේ භවදිට්ඨීච විභවදිට්ඨීච කියන එක මේක හුඟක් සමාන්තරව යන්න පුළුවන් භවතණ්ණා විභවතණ්ණා එක. ඊට ඉස්සෙල්ලා තියෙනවා කාම තණ්හා කියලා. එතකොට භව විභවයකට එන එක කාම අනුසය, කාමනා ගානුසය එහෙම නැත්නම් ආසව වචක වැඩ. ඊට පස්සේ ඒකමයි භව රාගයක් වඩපත් වෙන්නේ. එතකොට භව දික්ටි, භව රාග අනුසය කියලා පැතිරෙනවා. එන්නත ඒක වචන බහුවචන කියන මේක තමයි කියන්නේ. ඒ නිසා අපි ඒක වචන වශයෙන් මගේ ඇහ කන දිව නාසය කය මන පිනවන්න ගන්න ප්‍රයත්න වලට කියනවා කාම තණ්හා. මගේ ඇහැ පිනවන්න, මගේ කන පිනවන්න, මගේ නාසය පිනවන්න. ඉතින් ඒක ජීවත් වෙන හැම කෙනෙක්ම කරනවා. ඒකට මායя නැත්නම් කෙලස් ඔක්කොම හැඩ ගැහිලා තියෙනවා කර්මය, ලෝකේ ඔක්කොම හැඩ ගැහිලා තියෙන එකේ ඒ තේරුම් ගන්න එකට කියනවා පරිඥය ඥානය කියලා. හැම කෙනාම තමන්ගේ සතු වැඩි කර ගැනීම පිණිස දිවා රාත්‍රී එලි පිට හෝ හැංගිලා වැඩ කරනවා. ඒකට කාම දන්නවා කියන ඊට පස්සේ සමාජශීලී සත්තු මගේ කියලා පවුලක් හදාගන්න. ගමක් හදාගන්නවා, රටක් හදාගන්නවා, ආගමක් හදාගන්නවා, ජාතියක් හදාගන්නවා. ඊට පස්සේ මම නෙවෙයි මගේ මාගේ මේ ප්‍රයත්නය හුදෙක් රට ජාති ආගම පිටින් පටන් ගත්තාම මගේ එකටත් වඩා ඔකට බැඳෙනවා. දුටුගම රජුර ඔක තමයි ඉස්සරහට ගත්තේ මම මේ දුටුගම රජුරන්ට විරුද්ධව කතා කරනවා නෙවෙයි. මාගේ මේ ප්‍රයත්නය හුදෙක් රට ජාති ආගම් පිළිස. ඒකට මත් වෙනවා ඕන කෙනෙක් ඒකට කියනවා පැට්‍රියොටිසම් එහෙම නැත්නම් ජාතිවාදී. ඒක ඒක තමයි දේශපාලනඥය හැම වෙලාවෙම අවසන්නේ. මිනිස්සෙක් Tamange සැප නැති වුණත් අර වාත්සල්‍යයක් නගිනවා. ජාති වාත්සල්‍ය. ඉතින් ඒක ආවට පස්සේ පිස්සු. මිනිස්සයන් පුදුමාකාර පිස්සුවක් කරනවා. ඇතුලේ එක්කන හරි ඒක භව දිට්ඨිය. ඒකට නොවෙන කෙනා මරන්න ඕනේ. ඒ මම මම කියන එකට නෙවෙයි න එයා වුණේ නැහැ. එයාගෙන් තමයි මට මේ වැඩි කරගන්න බැරි වෙන්නේ කියලා මේ භව රාගය භව දිට්ඨියක් පාඩපත් වෙනවා. භව දිට්ඨියක් පාඩපත් වුණාට පස්සේ මේ මනුස්සයාට ඒ සුජාතිකය විතරයි ආත්මයක් පේන්නේ අනිකයට ආත්මයක් නැහැ. ඒක ආත්ම භාගයයි. ඒකවල මරවට කමන්නේ. ඒක සාමාන්‍යයෙන් ওই දේව ආගම් වල හැම එකම තියෙනවා. දිව්‍යන් වහන්සේ අදහන කෙනාට පූර්ණ ආත්මයක් තියෙනවා. අදහන්නේ නැති එක ඒකේ මරුවට පූර්ණ ආත්මයක් නැහැ. ඒ කොච්චර මරුවත් ගාණක් නැහැ. සමහර දේව ආගම් අදාන අයට පිරිමි අයට ආත්මයක් තියෙනවා ස්ත්‍රීන්ට ආත්ම භාගයක් තියෙනවා. එෂා ස්ත්‍රියව පාද පරිචාරිකාවක් විදියට කාමයේ සඳහා සෙල්ලම් භාණ්ඩයක් කරගත්තර කමන්නේ. ඒගොල්ලන්ට ආගම ඇදීමේ අධ්‍යාත්මයක් නැහැ, ඡන්දය අයිතියක් නැහැ. ඒක වෙනමම ධර්මයක්. ඒ ඒ ආගම අදහන් වුණත් කාන්තාවක්ෂයට නැහැ. අන්න ඔය විදිහට මහා පුදුමාකාර මේ භව රාගයේ ලෝකයේ අතර කට්ටිවාදයකට එහෙම නැත්නම් මූලධර්ම වාදයකට පොළඹවලා තියෙනවා. ඒක කියනකොට මිනිස්සුන්ට ලී රත් වෙලා එනවා. ඒ නිසා දේශපාලනඥයෝ රාඩින්ඩ රණබෙර වයින්නවා වගේ මේ වගේ මොකක් හරි එකක් පත්‍රයේ මුල් පිටිය දාපු ගමන් කට්ටිය නැට්ට උඩ තියාගෙන දුවන්නේ. කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ, ප්‍රශ්නයක් නැහැ. භව රාගයට වැටෙනවා. භව රාගයෙන් භව දිච්ඡයට වැටෙනවා. එතකොට මේ භව රාගය මට ඉෂ්ට කරගන්න බැන්නම් මම ಜಾති විනයෙන් පණ දෙන්න ලෑස්ති. ඒකට විභව රාගය කියලා කියනවා. විභව දිච්ඡය කියලා කියනවා. ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් සරණට වැද දිවිදුන් රණවිරුවකගේ අවසන් ගමට යන මා ජනතාව ජනසීනාවෙන් තැලි තෙලි මියදී මිය යන්නේ. රවින්ද්‍රනාත් tagore වයින් කරලා තිබ්බේ එහෙමයි. රට වෙනුවෙන් සරණට වැද දිවිදුන් රණවිරුවකගේ අවසන් ගමට ජන මහා ජනතා පාදු විල්ලෙන් සැලි වෙලි සනහි මිය යන්නේ. රට ජාතිය වෙනුවෙන් ගිය කෙනාට පූජා කරන්නේ කොහොමද? මේ මනුස්සයාට ඉතින් මම මරනවා. ඒ කියන්නේ හතුර මරන්න තමයි මරනවා. හතුර මරන්න යන්නේ භව රාගෙන් මම මේ ආගම බේරගන්න, ජාතිය බේරගන්න, රට බේරගන්න. බැරි වුණොත් විභව දෘෂ්ටියට වැටෙනවා. උගෙන් මරනවට වැඩිය හොඳ මම මරන්නේ. ජපානයේ තියෙන හරාකිරි වහබ් මුස්ලිම් කට්ටියගේ තියෙනවා ඒ විදිහට සමාජ ජීවිතය සාගන්න ක්‍රමයක්. සති පූජා කියලා එකක් තියෙනවා Hindu ආගමේ ප්‍රතිඋත්සාහ කරනකොට පස්සේ ගින්නට පහින එකක්. ඒ වගේ විවිධාකාරයේ විභව තිත්‍ය කරන්නේ අර තමන් විශාල බලවත් වෙලා හතර මරන්න බැරි නම් තමා විසින්ම මැරෙනවා. නැත්තම් යුද විමේ මරණය හොඳයි කියලා කියනවා. ඉතින් ඒකට හරියට සාහිත්‍ය පොත් තියෙනවා. හරියට ලේ රත් කරනවා. ඉතින් මේ දෙක භවදිත්‍ය සහ විභවදිත්‍ය සතිය නැති ඕඩම වෙලා කෙන්න පුළුවන්. සතිය එනකොට මම දැන් මෙතන. මොකක්වත් නැහැ. ඔය එකකට ගියත් තේරෙනවා හිත පිට ගිහිල්ලා කියලා. ඒ නිසා මේ දෙකම පිස්සුවක්. මනුෂයා විසින් බොනකොට හැඟුම් අවශ්‍ය ගන්නෙ. කාමෙන් හැඟුම් අවශ්‍ය ගන්නෙ. සූදු කෙල්ල හැඟුම් අවශ්‍ය ගන්නෙ. කුඩු ගහලා හැඟිලා නිසා මේකට කාල් මාක්ස් තුමා කියන්නේ අබින් කියලා. හැම රටකම මේක පුරුදු කරනවා. ජාතික ගීය වයලා රණ බෙර ගහලා මේ භව රාගය විභව රාගය ඇති කරන මේ කවුරුත් වැරදි කියන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන් මේක කරන්න බෑ සතියේ ඉඳගෙන. සතියේ ඉඳගෙන කරනවා නම් තේනවා ඊට මීට වැඩිය හොඳයි මේ තමන්ගේ කය ගැන සතියෙන් හිටපන්කෝ. මේ එක එකනා කියන මේ රණගී ගයනවට වැඩිය. ඉතින් ඒක නිසා සර්වචන්නාන්තයට සිද්ධ වුණා භව රාගය වෙන් කළා භව දිට්ඨිය ඒක අනුසයක් විදිහට නිතරම හැම කෙනා තුළම වැඩ කරනවා. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය. කාම ඒකට මාන්න කියලාත් කියනවා භව භව රාගය නැත්නම් භව දිට්ඨිය આવොත් ඒකට භව දිට්ඨිය කියනට වැඩිය සක්කාය දිට්ඨිය තමයි කියන්නේ. ඊට පස්සේ මේ ලෝකේ එක්කෙනෙකුට තනියම ඉන්න බැරි නිසා පුංචි සමාජ හදාගන්න. පවුල ගම රට ආදී වශයෙන් සත්වචනanse තත්කර සංඝ සමාජය. ඒකල ඉවරලා ඒ සංඝ සමාජයේ රැක ගැනීම සඳහා භව රාගය ඇති කරනවා. ඒකට විරුද්ධ වෙන එක නම් මරන්න විභව රාගය ඇති කරනවා. එයා බලවත් වෙනවා නම් තමයි තමම වෙනව නැහැනවා. ඒක බොහෝම වීරත්වයක් විදිහට සලකනවා. ඒ ඔක්කොම භවරාගිත ඔය භවරාගේ විභවරාගයට හැරෙන තැන තමයි මානසික රෝග සියල්ලම හටගන්නේ. භවරාගයට තියෙන තාක්කල් මිනිස්සු ඇලි ගලි වාසය, සම්භාෂණ, සංගීත සම්දර්ශන ඔක්කොම සම්දර්ශන. හැබැයි ඒක පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් වයරක මාරු වෙච්ච ගමන් විභවරාගයේ තමයි ඔක්කොම මානසික රෝග තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා ඒක අපි ආස්වාද ගන්නවා බල ගන්නවා එහෙම නැත්නම් රණබෙරව එනවා භව රාගෙට භව රාග කියන්නේ සමූහ වෙන්න කරන ආසාව ගණයා කෙරේ බැඳීම සහ කුලයා කෙරේ බැඳීම සංස්කෘතික සංදර්ශන භෝසාත්‍රි භෝජන සංග්‍රහ සම්භාෂණ භව රාගෙට යනවා ගිහිල්ලා වැරදිච්ච ගමන් මානසික රෝග එනිසා යම් කෙනෙක් හුදකලාවට කැමති වෙනවනම් විවේකයට කැමති වෙනවනම් ඇතුළත පිරිච්ච ගතියට කැමති වෙනාට පේනවා මේ මිනිස්සුන්ට මේ සමාජශීලී නොවි ඉන්න බැරි ගතියක් තියෙනවා. සමාජශීලී වීමෙන් තමයි පිස්සු ලෝකේ තියෙන ඔක්කොම හැදෙන්නේ. ඉස්සර මිනිස්සුන්ට මොනවාරි වගේ මානසික අසහනයක් වුණාට කැලේට යනවා. කුෂ්ඨ රෝගයක් ආවත් මානසික අසහනයක් කැලේට ගිහලා තියෙන තියෙන පොතු જાති කකා කකා යනවලු. ඊට සනිපෙච්චම ආයෙ ගම් වදිනවා. දැන් සමාජ රෝගය ඇවිත්චාම නගරයට යනවා. පිස්සු ඒ පිස්සන් කොටු තියෙනවා. අද ලෝකේ වැඩියෙන්ම දියුණු රටවල වැඩියෙන්ම දියුණු වෙන්නේ පිස්සන් කොටු ඔල් පිස්සන් පිස්සන් කොටු වාට්ටු වල ඇඳවල ගන්න. කිලෝරක් නැතු වෙන කොච්චර හැදුවත් නෑ. ඒ තරම්ම ඉන්න හරිය පිස්සෝ. පාර්ත බහලා බලනකොට මිනිස්සුදියා මේ මොන දියා බැලුවක් ගහගන්න දෙනවා. කදාකත් මේ මිනිස්සු මේ මනුස්සකමක් නෑ. නිකන් හරි මේ පොඩි ළමයිගේ අත ඇල්ලුවොත් නඩු. ආය මොකක්වත් නැහැ කතා දෙකක් නැහැ. පොඩි ළමයෙකුට මොනවා ටිකට් චොක්ලට් එකක් කැම දුන්නොත් එල්ලුම් ගත යනවා. ඒක කරන්න බෑ. ඒ ළමයා අත ගන්න අම්මට විතරයි පුළුවන්. තමයිලා ගෑන දොරේ නම් තාත්තලත් බෑ. මොකද තාත්තා දරුවා දූෂණය කරනවා. මා පුදුමාකාර ලෝකයක් තියෙන. ඒ නිසා බලනකොට දැන් අපේ මේ තියෙන විදිහට මගේ දැකලා හා කොහොමද කියලා hina වුණොත් ඊවසවිල්ලාන තමස මොකද hina වුනේ? ඒ මිනිස්සුන්ට හරි පුදුමයි හිතන්නේ මගේ ඔත්තු බලන් දෙනවා කියලා. පුදුමාකාර බයිකෙන් ජීවත් වෙන්නේ. පුදුමාකාරම ඉලෙක්ට්‍රොනික යුගයක ජීවත් වුණාට පුදුම බයිකෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ භවරාගය භවරාගයේ විකෘතිය තමයි සියලුම මානසික රෝග සහ මානසික ආතති. හැබැයි ඒක මේ රාගයක් නිසා එන ද්වේෂයක් එතන තියෙනවා. මට ඕන දේ නොලැබීම නිසා නොලැබෙන්න හේතු වෙන මනුස්සයාට ද්වේෂ කරනවා. මට මේක දුන්නේ නැත්තේ වැස්ස නිසා මේ ආණ්ඩුව නිසා අල්ලපු ගෙදර මනුස්සයා නිසායි කියලා කොහෙන් හරි ආත්මයක් හදාගන්න. උනාරියන් කියන මේ අල්ලපු ගෙදර මනුස්සයා ඕනියම් කරලා. ඊට පස්සේ මේ මනුස්සයාට ඕනියම් කරනවා. බන්නම් පීයෙන් අන්න පස්සෙන් ගිහලා. නැත්නම් ඉස්සරහින් ඇවිල්ලා අහින්න. ඉතින් ගියාට පස්සේ මිනිස්සු කියන දේවල් සහ කරන දේවල් බලනකොට ජීවත් වෙන ඕල්මන් කවමදාකවත් ඒකෙනුට කිව්වොත් මේ වර්තමාන සතිය පිටවන්න පුළුවන් කියලා කවදා හිතන්නවත් නෑ පිස්සු වතාවන්න ස්වාමීන් වහන්සේලාට වගේ නෙවෙයි අපට අල්ලපු ගෙදර මිනිස්සයා මං කොහේ ගියත් බලන්නේ ඉන්නේ. ඉතින් මට ගෙදර හිටියත් බයයි. දරුවොත් ඉන්නේ නේද ළමයා ගබ්සා වෙනවා. මොනව වෙනවද දන්නේ මේ මිනිස්සයා මොනවදෝ කරමයි. චර්මන්ස වැසිකිලියන්නේ ගියා කක්ක කරන්න ගියත් මේ ගෙදර මිනිස්සුන්ට පෙට්‍රල් පිච්චෙන. ඒ කතාව ලෝකාටවත් මට විතර ඇහින්නේ නැහැ. මගේ කම්පියුටර් පිටිලා තියෙන උවයි භූත දෝෂ ඒක හොඳ টොප් ක්ලාස් ඉගෙන ගත්ත මිනිස්සු නැතුව කවුරුත් එහෙම ලියන්නේ නැහැ. උභාන්සයට කියන්න විශ්වාස කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. බලන්න ඒක පාට මෙහෙම ආලෝකයක් කියලා බ්ස් කියලා ඇතුළට ගියාට පුතුවා. ස්ටුඩන්ට්ගේ টොප්ම টොප් ක්ලාස් අපිටම උගත් මිනිස්සු කියන උභාන්සේ විශ්වාස කරන එකක් නෑ මම ළඟින් එක්කනක් දැක්කා. ඒ පොඩි දේවල් වලට තුම විදිහට හිතන්න මේ බාහිර බලවේග එහෙම නැත්නම් මේ පිස්සේ පිටපැත්තටින් අන්තරීක්ෂලින් ආපේන කට්ටිය එතෙන් ආණ්ඩුවේ ඒජන්ත කෙනෙක් එහෙම නැත්නම් කතරගම දෙයියන්ගේ ආශිර්වාදයෙන් තම සමන් දෙයියෝ ඇවිල්ලා වැඩ කරනවා කියලා ඒ විභව රාගයට ගියාට පස්සේ ඒක නිසා කාට හරි මේක භව දිට්ටි විභව දිට්ටි ගැන ඉගෙන ගන්න ඕන නම් භව රාග විභව රාග ගැන ඉගෙන ගන්න ඕන නම් ඒ සූරංගම සූත්‍රයේ සංඥාව පිළිබඳ තියෙන විපල්ලාස 10 කියවන්නේ. ඒක ඇත්තටම කියවන්න දෙන්න ඕනේ කර්මස්ථානාචාර්යවරුන්ට. පොඩා දින උගා කර්මස්ථානාචාරවල මොලේ නරක වෙච්ච කට්ටිය. එයාට මොලේ නරක තමයි ඒ જાති මොලේ නරක වෙච්ච කට්ටිය පස්සේ යනවා හෝ ගාල සයිකෝපැත්ස්ලා පිටිපස්සේ යනවා ස්කෝ සයිකෝපැත්ස්ලා ඉන්නේ. සයිකෝපැත් කෙනෙකුට පැදුරේලා ගන්න බෑ ඒ සහචරය ටික නැත්තම්. මේ සහචරයත් එක ගියාම මුළු රටම පිළිගන්නවා යකෝ මේ කට්ටිය මෙච්චර පිළිගන්නේ මොකක් හරි මේක ඇතිනේ කියලා. හැබැයි වයර් මාරු වෙලා තියෙනවා. තමන්න තමන් වර්තමාන මොහොතේ ඉන්න දන්නේ නැහැ. විභව දිච්චියකට ගිහිල්ලා තියෙන්නේ ඒක පර්වර්ෂන් එකක් එහෙම නැත්නම් විකෘතියකට එහෙම නැත්නම් ඒකට කියනවා වංචනික පැත්තකට යන. ඇත්තට මේ මනුස්සය අසරණයි. උනවත් කරගන්න බෑ. ඒිට වැඩි භාවනා කරපු කෙනෙක් තමයි පුළුවන් නම් ගිහිල්ලා කතා කරන්න තියෙන්නේ. එහෙම කෙනෙක් යන්නේත් නෑ සාමාන්‍යයෙන්. උන්න පිසු කියලා ගන්න දිලා නිකන් ඉන්නවා. ඉතින් මම ඉස්සර ඒකට මම හරි මේ මේ ඒ කියන්නේ පුද්ගලයේ කසයෙන් මගේ මතයක් තිබ්බා. ඔකට මේ ඉංග්‍රීසි එකක් කරලා හරියන්නේ නැහැ කියලා. දැන් මම මේකට යටත් වෙලා ඉන්නවා ඉංග්‍රීසි දෙකක් හරි කමන්න කරලා මේ මනුස්සයට මතක් කරලා දෙන්න ඕනේ මේ තියෙන පිස්සුවක් කියලා. ඒකේ නරක ප්‍රතිඵල ගොඩක් එනවා බේතෙන් ඒක වෙනම දෙයක්. නමුත් අර පොඩ්ඩක් බේත දුන්නාට පස්සේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක දිහා බලනකොට මේ පැවිදි ලෝකේ භාවනා කරන ලෝකේ මේ ගතිය සැර වැඩි. සාමාන්‍ය කාම ලෝකේ ඒක නැහැ. සූදු කෙලින, ඉස්සී දූර්තේ කරන බොන මිනිසු ගා ඇත්තෙම නැහැ. හරිම චොල් ජොලි වැඩේ. කාට හරි භව රාගය පිළිබඳ විභව රාග ප්‍රශ්නාවක් තියෙනවා උන්ට බොණ්ඩ දෙන්න. උන්ට ගෑණියක් දෙන්න. සූදු ගෙලින දෙන්න. ඌ ඊට පස්සේ ඒක කරගෙන ඉන්න මිසක් ඔය පිස්සු ගෙලින්නේ නැහැ. මේ ආධ්‍යාත්මික ශේෂ්ත්‍රයට යනවනේ. සදාචාරයක් ගැන හිතනවනේ. මම සිල්ලන්ටයි කියලා හිතනවනේ. මට සමාජයක් තියෙනවා කියලා හිතනවනේ. ඒ වල ඒ වලට තමයි මේ කිසු බීජ ඇතුල් වෙන. ඒකට කියන්නේ සංඥා විපල්ලාසය කියලා. ඉතින් අපි ලොකු සංසින්න කාලේ කියනවා දැන් මේක හොඳට භාවනා කරගෙන ඉනොට ඉඳපු ගමන් භාවනා කරනකොට කියනවලු මේ ඔය බලන්න ඉන්න පේනවද බටහිර පැත්තට කියලා තේරෙනවද? බටහිර පැත්තට භාවනා කරලා හරියන්නේ නැහැ. ඔය කට්ටිය ඔක්කොම භාවනා කරනකොට ඔයා හිමීට උතුරට හැරෙන්න කියලා. ඉතින් අර මනුස්සය ඔක්කොම ඉඳාගත්තොත් හිමීට උතුරු පැත්තට හැරලා භාවනා කරනවා. ඒක හරි වැඩේ හරි. ඊට පස්සේ කියනවා ඔතන ඉන්නවට වැඩිය ඔය ඔය ගොඩනැගිල්ල එලිපත්te වාඩි වුණා නම් උතුර බලාගෙන වැඩි හරි හේති කට්ටියත් එක්ක කර්මංශය දකුණ බලා වැටේර බල වාඩි වෙලා කට්ටිය නිදුනාට පස්සේ මේ ඊට පැදුර අරගෙන උතුර බලාගෙන ඕන එලිපත්තට යනවා. ඊට පස්සේ ගිහින් එලිපත්තට වැඩි දෙල්ල පල්ලයට ගියා නම් මිදුලේ ඉතින් කාටවත් නොකිය මේ මනස ඊට පස්සේ කියලා ඕක නෙවෙයි. මෙතන මේ ගල අද්දර මෙහා පැත්තේ කෙලවරම තියෙන. එච්චර උකට වැය යන්න දවල් යන්න බා. කට්ටිය ගියාම කචල් වෙනවනේ. ඉතින් කවුරුත් නැතිලා ගෙනලා අර ගල අද්දරට ගෙනලා බානවා. ඉතින් කරන කරන එක හරියනවා. කරලා කරලා කරලා අන්තිමට කියනවලු ඔය දවල් පොඩි 12න් පස්සේ කන්නේතිකින් ඇති භාවනාවට අදාළ නැහැ. ඕක කෑවයි කියලා ප්‍රශ්නයක් නැහැ. කියලා අන්තිමට අර වේගෙම ගෙනල්ලා ශිල්පදත් කඩලා මොකක්වත්ම නැත්තතරපත් කරනවා. කවදාකවත් කර්මස්ථාන සුද්ධ කරනකොට එයා කියන්නේ නැහැ මේවා. මොකද එයා හිතනවා මේක මේ මට විතරක් හම්බෙච්ච විශේෂ වරප්‍රසාදයක්. ගුරුවරයාට කිව්වම ගුරුවරයා බනිනවා. ඒක හිතනවා ගුරුවරයාට මේක නෑ. උන් දැන් ඊරිසියයි මට. ඒ නිසා උන් දැන් මට කැමති නෑ කියලා. බලංගොඩ ආනන්දමයිච්ච හඳුරත් ලියලා තියෙනවා. භවනා කරනකොට මේ වගේ දේවල් එනවම එක්කෙක් නෑ නාපු කෙනෙක් ඒක හොඳට නාන්න බහනා කරනකොට වයිවන ආපු ගතියක් ප්‍රශ්නයක් වෙන්නේ නාගන්නේ නින්නේ කොයිලාවේ හොඳට නාලා කියලා ඉන්නේ මේ පිස්සු කෙලින බව මේ භව රාගේ විභව රාගයට මාරු වෙනකොට වයර් මාරු වෙනවා ඒකට කියන්නේ විපල්ලාස අපේ තේරවාදී හඳුරගෙන තියෙන්නේ උපක්ලේශ 10යි ඕබාස ඥාන පීති පස්සද්ධි ආසියෙන් ඒ 10 වැටෙන්නේ රූපේ සහ වේදනා සම්බන්ධ විතරයි. මහායාන පොතේ 50ක් අඳුරගෙන තියෙනවා රූපේ සම්බන්ධ 10යි වේදනා සම්බන්ධ 10යි සංඥා සම්බන්ධ 10යි සංස්කාර සම්බන්ධ 10යි විඥාන සම්බන්ධ 10යි. අමාරුම එක තමයි ඒ රූප වේදනා දෙක අල්ලන්න පුළුවන් අපේ තේරවාදයේ තියෙන ටික අල්ලනකොට සෑහෙන අහුවෙනවා මේ භාවනා කරනකොට ආලෝකයක් පහළ වෙනවා ඒක පරිස්සම් වෙන්නේ ඒකට මේ ආඩම්බර වෙන්නේ නෙවෙයි ඕභාෂයක් ඥානයක්, පීතියක්, පස්සද්ධියක්, අදිමොක්ඛයක්, වීරියක් ඒකෝ පහළ වෙනකොට ආඩම්බර වෙන්න එපා. මේක නොමග යන්න ඉඩ තියෙනවා. අර අංගයට එන ගොනෙකුට වගේ ඌට නිකන් රජ වෙනවා වගේ දැනෙන්න හිතෙනවා. ඒ ඉන්නේ අං. අංගයට පුපුරන වෙලාව. ඌකින් පරිසම් වුණාට සංඥාවේ පරිසම් වෙන්න බෑ. ඊට ඊටදී අධික පරීක්ෂණයක් තියෙන්නේ. ඒකට මේ විභව රාගේ විභව දිට්ඨිය කියලා මේ භව රාගේ ට්විස්ට් වෙන හැටි භව රාගේ පර්වර්ට් වෙන හැටියකට කියන්නේ මේ විපල්ලාස වෙන සංඥා විපල්ලාස කියලා අපිට හතරක් වු කරනවානේ. නිච්ච සුඛ සුභ ආත්ම කියලා අපි දේවල් අල්ලගෙන තමයි අපි මේ හැම මූල ධර්මයක්ම ඉගෙන ගන්න. මේක නිට්ටයයි. මේක සුඛයි සුභයි ආත්මයි කියලා. නමුත් පුදුජානනාති ලෝකේ පහළ වෙන්නේ ඔබ නිට්ටයයි කියන්නේ අනිත්‍යයි. සුඛයි කියන එක දුකයි. සුභයි කියන අසුභයි. ආත්ම කියන එක අනාත්මයි කියලා අන්නේ අනාත්ම සංඥාව මතුවෙනකොට භවනාවේදී අපි ඒක ආත්ම සංඥාට දමා ගැනීම සඳහා ඕකට sugar coating එකක් දානවා සීනි ආලෝපයක් දා ගන්නවා ඒක තමයි විපල්ලාස වලට වැටෙන්නේ නිසා නිවනේ මේ පිට භවනා කරනවන කවුරුන් නිවන බලාපොරොත්තු නොවි හැම තැනම විපල්ලාස මම ජනප්‍රිය වෙන්න මතක හිටින්න අරක කරන්න මේක ඉව නරක නෑ ඒක හම්බ වෙනවා මත අතුරුඵල මේ නිවනට යන්න හදන්නේ කියන එක දන්නේ නැතුව ඒ නිසා ඇත්ත ওই බටේට ලෝක භාවනා කරනකොට උද්දටම විශ්වාසය ඒගොල්ලෝ නිවන පෙන්නලා නෙමෙයි භාවනා කරන්නේ. ඒගොල්ලෝ වෙන ස්ට්‍රෙස් එක අඩු කරන්න, ප්‍රශ්න නැති කරගන්න, මතකේ වැඩි කරගන්න කියලානේ භාවනා කරන්නේ. ඒක දෙනවා, ඒක දීලා ඒක ඇමට ගන්නවා. ගස්සලා ගත්තාම උඩහට මාළුවා වතුරෙන් උඩ. නිවන බලාපොරොත්තු වෙන එක නා ඕවා වැඩි ගණන් ගන්න යන්නේ අර මේ දරපලන්න ගිය දරකපන්න කිය මිනිහා කැලේ පරණ පුංචි කතාවක්. මේ මාස ගංගක් අයිනේ දරකව කපා ඉන්නකොට මහන්සියට දාඩි වැටිලා පොරොලිසලා වැටෙනවා ගඟට. මිනිස්සු පීනන්න දන්නේ නැහැ අඬා අඬා ඉන්නවා. මෙච්චරමයි කර රස්සාවක් දන්නේ නැහැ. ඒක පොරොගෙටි විතරයි දිනුනේ. ඒකත් වැටලා දැන් දරත් නැහැ. පොරොගෙටියක් නැහැ. ගෙදර ගියාම ගෑණිගෙන් බේරුමකුත් නැහැ. ගිහිල්ලා වැඩන්නේ නැහැ නේ ගෙදර. අඬනකොට ගහේ ඉන්න රුක්ෂ දේවතාවෝ ඉල්ලහනවා. මොකද කිය. කම් පාරේ මගියෙක් වාගේ ඉඳගෙන. අනේ බලන්න ආනන්දරන් දෙන්න ඕටි චනන්නේ බයි කියලා ගඟට බැලන රත්තරන් පොරක් ගෙනත් දෙනවා. හරි මං සර් කියනවා අනේ පිසු කතා කරනවා රත්තරන් පොරලින් කවදාද බලන්නේ. ඕකමයි නෙවෙයි මට වැඩක් නැහැ කියලා. ඊට පස්සේ දෙවියෝ ආයෙ නිකන් ගඟට බහයි මොනවා පෙන්නලා රීජි පොරක් ගෙනත් දෙනවා. පිස්සු කතානේ අංශ කියනවා ඕගොල්ලෝ දන්නේ අප්පා මගේ අර කිටි පොරෝ ඕකෙන් දරපන නිසා රිජි පොරෝලෙන් දරපන්න වැඩක් නැහැ මූ අඩනවා දිගටම. දෙවියෝ කොහොම හරි ගිහලා අර කැටි බාගෙට ගෙවිච්ච කෙටි පොරෝගෙන දාරුට පුදුම සතුටක් ඇති වෙලා ඔබ නම් මිනිස්සෙක් වෙන්න දෙයියෙක් වෙන්න ඇති කියලා දෙයියෝ තුනම දෙනවා අතට රත්තරන් එකයි රිද්දී එකයි කෙටි පොරෝවයි මිනිහා ගෙදර ගිහිල්ලා එදා ඉඳලා මිනිහා දරපලන්නේක් නෙවෙයි කෝටිපති රත්තරන් පොරවක් ගෙදර තියෙනවා ගමේ ඉන්න හොරෙකුට ආරංචි වෙනවා කට්ටඩියෙකුට කට්ට වෙට්ට පිට්ටලෙකුට ආරංචි වෙනවා කැලේක මොඩ දෙයියෙක් ඉන්නවා කිය. ඌත් කරන කෙටි පොරව ණයට ඊළඟට ගිහිල්ලා දරපලන මුවාව පෙන්නගෙන ඉඳපුවම ළඟට විශ් කරනවා පොරවත්. පිළිකල අර විදියටම අඬනවා. අර මංසයා කියුවේ දෙයියෝ එදත් බහැලා මේ මොකද බලන්නකෝ අප්පා. සුවවත් ස්ටාරක්සේ ගෑලියෙමුස් බඩු ගන්නට. අඬනකොට දෙයියෝ කියනවා නෑ කලබල වෙන්න එපා කියලා කියලා රත්තරන් පුරක් දෙන දෙනකොටම ගන්න. ඒතර දෙයියෝ කියනවා බොරු කාරේ කියලා. තරම්පරෝ දෙනකොට ගන්නකොටම කියන බොරු කාර්යයක් මොකද ඉස්ලාම් මනුස්සයගේ තමන්ගේ යකඩ පොරෝ එනකන් හිටියා. උඹ රත්තරන් පොරෝ දෙනකොට වෙනක භාවනා කරන පොඩ්ඩක් ආලෝකේ එනකොට ඒක බාරගත්තනේ. සදා සොත්ති. ගොඩ එන්නේ නැහැ. එයාට කියන්නේ ඒ වෙලාවේ පුළුවන් බලන්න තමන්ගේ පූල කර්මත්තානේ බලන්න. ආලෝකේ පෙන්වත්, ඕබාතේ පෙන්වත්, ඥානෙ පීටි පස්සද්දී ආවත් ඒ සේරම මේ පළවෙනියෙන් තියෙන රත්තරන් පොරෝ වගේ. ඒක කන කට්ටියට මේ විභව දිට්ඨිය හරහා භාවනා කළ පිස්සෙන්නේ. මේ භාවනා කරලා පිස්සුවෙනකම නෙවෙයි හැබැයි විභවදිත්‍ති කියලා කියන්නේ සාමාන්‍ය ලෝකෙත් මිනිස්සයාට මොනවා හරි අදහසක් ගත්තොත් මේ රට වෙනුවෙන්, ජාති වෙනුවෙන්, ආගම වෙනුවෙන්, පවුල වෙනුවෙන්, කුලය වෙනුවෙන්, ධනය වෙනුවෙන් නැත්නම් මගේ වෘත්තිය වෙනුවෙන්, මගේ විෂය වෙනුවෙන් හොදලා ගන්න බැරි එකක් ආවත් තියෙනවා. සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් කිව්වනම් හොදන්න බැරි ලෙඩක්. මනුස්සකමක් ඇත්තෙම නැහැ. ඕනම සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් කෙනෙකුට මනුස්සකම නැහැ. ඒ නිසා මේ මම දන්නේ මම කියන කතා ඇත්තටම සාර්ථක නෑ. චාලි චැප්ලින් කියලා හිටියේ ලංකාවේ ලෝකෙ හිටපු හොඳම මේ චලන චිත්‍ර හදපු මිනිසයා. පුදුම ඒ දවස්වල හැටියට සද්ද නැති චිත්‍රපටි හැදුවා. ඒකේ ගෑණි කියනවලු මේ මිනිසයා ජීනියස් හැබැයි මට ඕනේ මිනිහෙක් කියලා. අන්තිම දක්ෂෙක් කියනකොට මට ඕන කරන මිනිහා මෙයාලා නැහැ. මට ඕන ගන්න සාමාන්‍ය මිනිහෙක්. ගෙදර ගෑණි මේ ගෑණි මෙයාගේ දක්ෂකම් තියෙනකොට මේ අමනුස්සයි මනුස්සයා. මේ ලෝකෙට කෑ ගහන. එතකොට රූස්වෙල්ට් කවුද කියන ඇමරිකන් ජනාධිපති කියලා තිනවා මම මේ ලෝකෙටම නැත්තම් ඇමරිකාවට ලොක් හැබැයි ගෙදර ගියාම ගෑණි තමයි ලොක්කා කියන්නේ. මම දෙවිනියා. විනියා උතර ජනාධිපතිකම කරා. රටට ජනාධිපති ගෙදර ගියාම ලෝකෙට ලොක්කා මම ලංකාවට දෙවිනියා. එහෙමද මේ ලෝක හැම දිනක හැම කෙනෙක්ම ඒක දැනගෙන ඉඳලා තියෙනවා. පැහිය වෙන්න යන්න එපා. පැහිය වෙච්ච ගමන් මනුස්සකම නැහැ. නිසා භාවනා කරනකොටත් අඳිනවයි කියලා තියෙන 아무තු ඇදිලා ආරණ්‍ය වාසී සංඝයා සීරම ඇඳලා ඉන්නේ. ආය දෙකක් නැහැ. ඒක ඉතින් ඕනම සංඝයා වහන්සේනමත් දන්නේ. ආරණ්‍ය සංඝයා කිව්වනම් අමුතු ඇඳිලා කමං කියන්නේ ඒක නතර කරලා ආය නටන්න පටන් ගන්න මේ දාම්පසල් දාගෙන වැඩ කරන්න යන්න කියන එක නෙවෙයි කියන්නේ. ඒකෙන් අමාරුම තැනක ඉන්නේ මෙහෙණින් හන්සලා. මෑණිවරු මේ ඥානාවක ගන්න බෙදයක් නැහැ. ඒගොල්ල පැවිදෙන්න ඉස්සලා හරිය ලස්සනට හිටියා. පැවිදි වෙච්ච ගමන් ඇන්දනේ අමුතුම තාලයකට ජීවත් වෙන අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි ඒක අයියෝ භාවනා කරන පටන් ගන්නතර පස්සේ මේ අක්කලාට වෙලා තියෙන දේ අයියලාටත් එච්චරයි අයියලාටත් එච්චර අඳිනවා කියන එක අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන්නේ අඳිනවයි කිය. ඌ ඉන්නේ ඇඳලා මචං අඳින්නේ මොකද? ගුණාට අඳිනවා කියන එක තමයි කෙටියට කියන්නේ අපි. ඌ ඇඳලා. ගුණාට ඇඳලා. ඒක පොඩි එකාට උනත් තේරෙනවා. මේ වැඩේ ඒ ඇත්ත. පටන් ගන්නකොට භාවනා කරනවා සක්මන කර කරන්නේ ටිකක් අඳින ගතියක් එනවා. ඒක හුරුව යනකම් සක්මනේ ඉන්න ඕනේ. ඉතල නිකන් ඉබේ යන ගතියට එන්න. ආසත් ප්‍රසාර කරන ගමන් පුම්බණ්ඩ අකුලන්න පටන් ගන්නවා. නයි වගේ පිඹින්න පටන් ගන්නවා. ඒක අඳිනවා කියලා තමයි කියන්නේ. කරගෙන කරන යන වෙන ඕක නැතත් හුස්ම ගැනෙනවනේ. අර ගැනෙන හුස්ම බලන්න. ඒකට කොච්චර වෙලා යනවද කියලා බලන්න. කොච්චර භාවනා ලෝකේ අනුකම්පා කරන්න ඕනද කියලා බලන්න. ඉතින් බුදුහානිකෙන් කැලීකට ගිහලා සෙල්ලමටික් කරපන්. කවුරුත් නැත්තරන කියලා බුදුන් නිකන් ඇවිදපන් ඇවිදින බව දැනගන්න පුළුවන් වෙනකන්. ඒ නිසා අපිට කියන්න පුළුවන් නම් සක්මන් කරන්න එපා. සක්මන් වලට ගිහලා ඇවිදින්න එපා. සක්මන් කරන්න ගියොත් ඔළුව ක්‍රෙල්ලෙනවා. සක්මන් වලට ගිහලා ඇවිදපන් කියලා බෑ. ඉතින් අන්නේ ටික අයින් කරනකම් මරණ මොහොතේ ඉඳි ඉස්සෙල්ලා වයසට යන ඉස්සෙල්ලා ඒ ටික කරනවා කියන එකට හදපු පරිසරය තමයි අරණ්‍ය කියලා කියන්නේ. ඒ පිරිස පිරිසට තමයි බුදුහාමුදුරු භික්ෂු කියලා කියන්නේ. පැවිදි වේවා උපවිදි වේවා. අන්නේ ටික කරලා තමයි මේ හුරු කරගත්තොත් තේරෙනවා මේ භවදිත්‍ති විභවදිත්‍ති කියන දෙක බලාගෙන ඉන්නවා අපේ නිවන ඇර වෙන මොනවාරි විකෘති නිවන ඇර වෙන ලාමක પરමාර්ථයකට ගියොත් අහු වෙනවා. ලාමක ප්‍රාන්ත තිබුණට කමන්නේ ඒක දෙවෙනිදි කරන්න ඕනේ මම මේ වැඩේ ඔක්කොම කරන්නේ නිවන සඳහායි කියලා. එතියාද බුද්ධ ආගම පාවිච්චි කරන්නේ නිවන සඳහාම නෙවෙයි. මොකද හේතුව නිවන මෛත්‍රී බුද්ධ ශාසනයට දාලා. මේ බුද්ධ ශාසනේ කොම්බේ විතරයි දැන් තියෙන්නේ. මේ මිනිස්සු ගත කරන හැම වැඩක්ම විභව දිට්ඨියට වැටෙනවා. ඒක දිහා හොඳට බලනකොට පේනවා යා කොලේ දෙනකොටම කිසිම තැනක නිවනක් නිවන නිකන් මරණින් මත්තර දාලා මැරිච්ච ගමන් ගහනවා නිවන් සප ලැබේවා. වෙන මොකක්ත්ම සුසුකමක් ඕනේ ලංකාවේ මැරිච්ච ගමන් නිවන් සප ලැබේවා. පණ තියෙනකම් පිසුකෙන. පණ තියෙනකම් පිසුකෙන නිසා නිවනට කියනවා බුරුම රටේ මේ ලංකාවේ නිවන කංකුම් වගේ හරිම ලාභයි. මැරිච්ච ඕන කෙනෙක් නිවනේ. මැරිච්ච ගමන් ඕනම කෙනෙකුට නිවන් සප ලැබේවා කියලා ඉන්නකම්. බෑ ඉන්නකම් කියන පිස්සුද මේ ලෝකේ කරන්න බෑ. ඒක මෛත්‍රී බුද්ධ ශාසනයට ලැබෙන ආත්මය එහෙම නැත්නම් අපට බෑ කියලා පැත්තකට දානවා. ඉතින් ඒක ඒක මේ මේ මේ මායාවේ තියෙන විභව දිට්ඨිය ක්‍රියාත්මක වෙන තැන. ගැටෙන්න එපා. ගැටෙන්න එපා. මේ තමන් මේ වර්තමානයේ මම දැන් මෙතන ඉන්න එක වගේ මේ සරල දෙයක් තියේදී මේ કૃතිම දේවල් පටලවා ගන්න ගියේ නැත්නම් අමාරුයි. ගමන් නිකන් පොඩි ජොලියක් තියෙන්න ඕනේ. උත්සව තියෙන්න ඕනේ. නමුත් ඒක දැනගන්න ඕනේ. ඒක නිකන් ආභරණලා සරසිලක් විතරයි. යථාර්ථයේ තියෙන්නේ මේ වර්තමාන මොහොතේ එහෙම නැත්නම් මේ වර්තමාන මොහොත බේරගත්තා නම් තුන් කාලෙම බේරගත්තා වෙනවා. ඒක තියාගෙන වෙන මොනව කරන්න කියලා. ඒ කරන හැම එකක්ම වර්තමාන මොහොතට කරන අවනස්ථීරුවක් වෙන අතර භව දිට්ඨියට විභව දිට්ඨියට පොහොර දැමීමක් වෙනවා. අපි මොන જાති නිදහතර කර්ම කරනවා. ඒ නිසා අපි ඇසුරු කරන්න ඕන පුළුවන් තරම් ඒක කෙලින් කරගන්න හදන භව දිට්ඨිය වෙනුවට ධම්මා දිට්ඨිය විභව දිට්ඨිය වෙනකොට සම්මා දිට්ඨිය කියන එක දිට්ඨියක් නැති මිනිස්සෙක් ඇසුරු කරගෙන ඉන්න පුළුවන් නම් තේරෙනව අඩු ගන්න ඒ වෙලාවට භව දිට්ඨියට පොහොර දාන්නවා කියලා. විභව දිට්ඨියට පොහොර දාන්නේ කියලා. මොකද අපි වර්තමානයේ අප්‍රමාදව එළඹ සිට සීයෙන් නැති ඉන්න හැම වෙලාවෙම කරන කියන දේවල් ඔය භව දිට්ඨියට විභව දිට්ඨියට වැටෙනවා. මොකද ඒකනේ අපි ජීවත් වෙලා තියෙන්නේ. ලෝකයේත් එහෙමනේ. ඒක නිසා කෙනෙකුට විතරක් තනියම මේකට යන්න බෑ. ඒ නිසා බුදුන්ස කියනවා හරියට අපිට ශබ්ද තියෙන තැනක ඉඳගෙන කන් දෙක වහගෙන ඉන්න බෑනේ. රූප තියෙන තැනක නම් ගිලා දෙක වහගෙන ඉන්න පුළුවන්. කන් දෙක වහන්න ලෝකේ සතුටුන්න බෑ. ඒ නිසා ශබ්ද නැත්ැනකට යන්න. ඒ නිසා භාවනා කරනකොට සෙනගෙන් අයින් වෙන්න කියනවා. සෙනග කියන්නේ ඒකාන්ත භවදිට්ඨි විභවදිට්ඨි. භවදිට්ඨි සුද්ධ වාදී. බෑ සෙනග ඉන්නක ගැටෙන්නේ නැතු ඉන්න බෑ. සෙනගත් එක්ක ගැටෙනවා. ඒක විභවදිට්ඨිය. සෙනගට ප්‍රිය කරනකොට ඒක ඇතුළෙන් විරුද්ධ පක්ෂයක් හැදෙනවා. ඒක විභව තිටේ නිසා මේක හරියනකම් මයින්ඩ් යෝර් බිස්නස් තමන්ගේ වැඩක් කරගෙන උදේකලා වෙලා හැදුනට පස්සේ මේක හරියට පස්සේ තේරුම් ගන්න පුළුවන් වෙන මේ හැම කෙනෙක්ම වැඩ කරන මොකද්ද න්‍යාය පත්‍රයකට ඒ න්‍යාය පත්‍රේ මාරය හදලා තියෙන්නේ ඒක භවදීට්ටියට අහුවෙලා තියෙන්නේ හැබැයි මේ වැඩ කරන එක දන්නෙත් නැහැ හරිම අහිංසකයි ඔය භවදීට්ටි විභවදීට්ටිට ගියාම කියනවා මනුස්සයා ස්වභාවයෙන් නරක නැහැ මේ පිස්සුවක් ඇද්දලා තියෙන්නේ ඒක ඇද්දලාන්නේ සෙනගෙන් අසුරු කරන පිරිසෙන්. ඒ නිසා අපිට පිරිසෙන් අයින් වෙලා ඉන්න බෑ. ඒ නිසා භාවනා කරන කෙනා පොඩ්ඩක් උදකලා වෙන්න, පොඩ්ඩක් විස්වාම වෙන්න, විවේක වෙන්න, සිළු සැප තම තුලින්ම වර්තමානයෙන් ගන්න. ඒ ඒට පස්සේ සෙනග ඇසුරු කරන්න නිකන් බත් වලට මාළු දා ගන්නවා වගේ. හැබැයි ප්‍රධාන ආහාරය පටලවා ගන්න එපයි කියලා. ඒ නිසා මම හිතනවා මම මේ ටික කතා කරපුවම ඇති කියලා. මේ භවදිත්‍ති විභවදිත්‍ති ගැන මම ආර්දනා කරන විවෘත ධර්ම සාකච්ඡාවකට මේ සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාව සුද්ධ මාතෘකාවක් තියෙනවනම් සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් වෙන්නේ කියලා මෙල්බන් කට්ටිය මොනවාර කියනවාද? මේ රත්ත කටහඬ පරිසිදු පිරිසිදු නෑ සද්ද ඇහෙන්නේ නෑ හොඳට. සම්මත එහෙමද පිරිසිදු නෑ. ඔව් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ආ හොඳ හොඳ කටහඬකින් ඉදිරිපත් කරන්න බෑ. අපේ මේ ලබුටාගේ වතුනා මේ ආස්තව අනුත්ය කියන එක ගැන මේ දෙකම කියන්නේ එකක් කියලාද එහෙම නැත්නම් මේ දෙක දෙකක් දෙක දෙකක් අර වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන ඒ පිළිබඳව ඔබ ආසිට පුළුවන් නම් පොඩ්ඩක් හදලා දෙන්න. අපේ කරපු 160ක් වෙන රිට්‍රීට් එකේදී මේ ආසවස්ථානීය ධර්ම ගැන ඒකේ ඇතුළට යනවා අපි ඒකට හුඟක් දුන්නා ඒ ඒ උනාට මේ කාරණේ පිළිබඳව තාම අපේ සෑහන කිරීම බඩු වගේ පේන නිසා පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න. අපිට උනන්දු වෙන්න පුළුවන් නම් 100%ක් පැහැදිලි කරන්න බෑ. එතකොට අපි අපේ ආර්ය භූමියටපත් වෙන්න ඕනේ නැතුව මේ ලෝකේ ඉඳගෙන ඒක කරන්න නැත්නම් මේ පුතත්ජන භූමියේ ඉඳගෙන අපිට සුත්තමේ වශයෙන් තමයි දිනු කරන්න පුළුවන්. නමුත් මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ කියමන් අනුව බැලුවොත් ආශය කියලා කියන්නේ මණ්ඩි නැත්තම් මුහුන් රාකලයක කොච්චර මුණින් නමල වේලා ගත්තත් අලුතෙන් තෙලිජ්ජ දාපු ගමන් අර මැටි කැට ඇතුලේ තියෙන පුංචි පුංචි අංශු නිසා ඊස්ට් නිසා ඒක පැහෙන්න පටන් ගන්නවා ඒ නිසා මැට්ටේ තියෙනවා රාකලේ මැටි වල ඒ ආශය ඒවා පැහැුණාට පස්සේ ආසව කියලා කියනවා. ඒක කියනවා අර අර්ක ආසව ස්පිරිත්තු විදියට තමයි ඔය ආයුර්වේදයේ බෙහෙතක තියෙන සාරය අරගන්නේ. භස්ම කසාය අර්ක ආශව ස්පිරිතු ඒ එතකොට ස්පිරිතු තමයි අන්තිමට ඉන්ජෙක්ෂන් වලට එහෙම ගන්න ගන්නෙ ඒ කිය ඒක නිසා අර්ක කියලා කියන්නේ අරක්කු කියන එක. අර්ක ආශව ඒ ආශව කියලා කියන්නේ ඒ දේවල් පැහිම නිසා සීනි ද්‍රාවණයක් ඊස්ට් එක පැහිම නිසා මද්ද්‍ර මධ්‍යසාරය හැදෙනවා. බීවට පස්සේ මත් වෙනවා. ඒ වගේ අපිට එන ඕනම පිරිසිදු ධර්මයක් අපේ මේ సంతානට වැටුණාට පස්සේ අපේ තණ්හා නිසා මාන නිසා ditthi දසයක කුණු වෙන්න පටන් ගන්නවා. පැහෙන්න පටන් ගන්නවා. පැවුනට පස්සේ ඒකෙන් ගඳ වායු අසුචි මල මුත්‍රා සෙම් සොටු ඔක්කොම හැදෙනවා. ඒ නිසා කොයි දේ වුණත් පැවුනට පස්සේ ආසව කියලා කියනවා. එතකොට ආසව කියලා කියන්නේ මණ්ඩි. ඒ මණ්ඩි තියෙන තාක්කල් මොහොන් තියෙන තාක්කල් ලැබෙන පැණිතරද්‍රව්‍යයක් තෙලිජ හෝ මොන හරි පැණිරදම පැහැෙනවා. එනිසා පැහිමේ ක්‍රියාව කියන අනුසය කියලා කියන්නේ ඒ කෙලෙස් නිදාගෙන ඉන්නේ දැනට. අනුසයති ඒවා නැගිට්ටට පස්සේ විතරයි කෙලස් බව පේන්නේ. දැන් අපි හොරෙක් ඇඳක බුදියන් ඉන්න වෙලාවක දැක්කොත් එයා හොරෙක් බව පේන්නේ නැහැ. නිදාගෙන ඉන්නකොට මනුස්සයා හොඳයි. ඉෂ්ටි දූර්තේ එහෙම නැත්නම් දානපතියෙක් එහෙම නැත්නම් මොන කෙනා වුණත් නිදාගෙන ඉන්නකොට එයාගේ ගතිය පේන්නේ නැහැ. ඊට පස්සේ නැගිට්ටට පස්සේ යම් ප්‍රමාණයක් ඒ චරිත ලක්ෂණ පේනවා ඒ තාම හොරෙක් බව කියන්න බෑ. එයා ක්‍රියාවත් වෙන්න ඕනේ ඒතකොට තමයි හොරා පේන්නේ. ඒ නිසා හොරකම එයාගේ අනුසය වශයෙන් තියෙනවා. ඊට පස්සේ පරිඋත්තාන කියලා කියන්නේ නැගිට්ටට පස්සේ ආයි ක්‍රියාකාරකම් වල පේනවා නිකක් ඔය ගොරෝසු ගතිය. මොන්ට වැඩක් කරන්න ගිය ගමන් හොරකම පේනවා. එතකොට වීතික්‍රමණය වෙනවා. එතකොට වීතික්‍රම පරිඋත්තාන අනුසය කියන මට්ටමේදී හැම කෙනෙක් තුළම ඕනම අපරාධයක් කිරීමට හැකියාව අවස්ථාව ලැබෙනකන් පමා වෙනවා. ඒකම ඕනම කෙනෙකුට නිවන් දකින්න පුළුවන් පිට අවස්ථාව ලැබෙනකම් පමා වෙනවා. ඉතින් අපි අර පරිඋත් ทาน මට්ටමේදී කරන්නේ නරක පැත්තට යන තේ නීවරණ ධර්ම ටික අයින් කරලා ධානාංග ලැබලා දුන්නාට පස්සේ අර හොඳ පැත්තට තියෙන පදනම ලැබලා දෙනවා. නීවරණත් එක තියෙනකන් ආය හොදලා ගන්න දෙයක් නැහැ. ඒ අනිවාර්යයෙන්ම එයා ඉන්නේ අපාගාමි එහෙම නැත්නම් විතික්‍රමණ වෙන මට්ටමේ. ඉතින් ඒ මට්ටම් රකින්න උපක්‍රම තුනක් තමයි වීතික්කම භූමිය රකින්න සීල ශික්ෂාව දීලා තියෙනවා. පරිඋත් ทาน භූමියේ කෙලෙස් පිස්සු වට ගන්න නැතුව රැක ගන්න සමාධි ශික්ෂා දීලා තියෙනවා. ඊට පස්සේ අනුසය කෙලෙස් වලට ප්‍රඥා ශික්ෂාව. ඒ නිසා අනුසය කියලා කියන්නේ නිදිගත් කෙලෙස් ආශව කියලා කියන්නේ කෙලෙස් මණ්ඩි කෙලෙස් මුහුන් කියලා කියනවා. කෙලෙස් වල මුහුන්. ඉතින් ඒක නිසා මේ දෙක හැම කෙනාගේම සමානයි. ආශ්‍රය සහ අනුසය අතින් අපි ඔක්කොම සමානයි. අපි දැක්කනම් අපිට බය හිතෙන තරම්. අපි දකින්න කැමති නැති නිසා අපි ලිප්ස්ටික් ගාන, කියුටෙක්ස් ගාන ඇඳගෙන ශිෂ්ට සමාජයේ බොහොම ගෞරව විදියට හිටියට බඩ බත්තර කරුන් දෙයියෝ දනී කියලා බුදුචාන් වහන්සේට පේනවා. බුදුන්සේට ආශ්‍රය අනුසය ඥානෙ තියෙනවා පේනවා. ඒ නිසා බුදුන්සේ කාටවත් නිඳ කරන්න යන්නේ නැහැ. මොකද නිඳ කරන මොන මානව වර්ගයටම නිඳ කරන්නේ. එතන හැබැයි වැරද්දකුත් නැහැ. කෙලස් තමයි ඇවිසිලා නැහැ. ඇවිසින පරිසරයට ගිය ගමන් ඒකට අදාළ දේ ඇවිසිනවා. ඒ නිසා සත්පුරුෂයන් අතර ඉන්නකොට හොඳ පැත්තට වැටෙනවා. අසත්පුරුෂයන් අතර ඉන්නකොට නරක පැත්තට වැටෙනවා. නිසා අපේ ලොකු සාන්ද කිව්වේ භාවනා නොකරත් කමන්නේ භාවනා කරන පිරිසක් එක්ක ඉඳින්න ලැබුණ හිතියත් ලොකු ලාභයක්. වැඩ කරන පිරිසක් එක්ක ඉඳුණොත් ඒක ලොකු ලාභයක්. මොකද මේ පැත්තේ අනුසය නැගිටින්න දෙන්නේ නැහැ. හැබැයි නැගිටින්නයි කියලා අනුසය මැරෙන්නේ නැහැ. මේවා නැගිටවල ගන්න වෙලාවකුත් තියෙනවා. පිස්සු ඇද්දලනවා වගේ අනුශේකලෙස් නැගිටිනකොට ඒවා නැගිටින්නේ ෂට මායාවි වංචනික ධර්ම විදියට. Taman තුල තියෙන ෂට ගති. මේ අනුන් රබට්ටන්න මායා කරන දඟලන ගතිය. ඉතින් ඒක හරි අමාරුයි මේ පරිඋත්ථාන කෙලෙස් වීතිකම කෙලෙස් පිළිබඳ දක්ෂකමක් ඇරුව ඇතුව මිසක මේක ඉන්නයිරිය නැත්තම් පිස්සු කියලා හිතෙනවා. මාතුල මේ තරම දරුණු ගතියක් එතන මයගේ මෙච්චර හොඳ ගති තියනවාද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා අර දෙක අයින් කරලා තමයි මෙයා නැගිටවල ගන්න නැගිටලා අරගෙන වෙලා පෙන්ලා දෙනවා. ඔය අපරාධකාරයේ උඹේ අතර කිසිම වෙනසක් නැහැ. ඒ වගේම සරුවචන්නාංශයේ උඹේ අතර කිසි වෙනසකුත් නැහැ. ඇසුරු කරන්නන්ගේ මේ සංසේවණේ අනුව අසේවනාච හෝ මේ මේ සත්පුරුෂ සංසේවණේ මයි 100%ක්ම තේින්දුවේ. මොන දේ හරි කමන්නේ දීලා පුළුවන් නම් සත්පුරුෂ සංසේවණට ගියා නම් අනිවාර්යයෙන් මේක මණිකක් ඔප දැම්මා වගේ ගන්න පුළුවන්. අපි මොන නීති දාලා හරි ගමන්නේ බල්ලොත් එක්ක බුදියන්නේ ගියොත් මැක්කොත් එක්ක තමයි නැගිටින්නේ. අසත්පුරුෂයොත් එක්ක ඉඳ ගත්තොත් අපි මොන බුදුරජාණන් කියනවා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා තිත්‍ය තිත්‍ය සංවාසක රාජරාජ අමාත්‍යත්වකේ හිටියොත් ඔය මොන ගුණයක්වත් හිටින්නේ නැහැ කියලා. සෙනඟක් එක්ක ඉඳ ගියොත් මොනම ගුණයක් කරවන්න බෑ. ඊට මෙට වැඩි හොඳ තනි වියන්. ඒකෝචරී කග්ග විසාන කප්පෝ කඟ වේනගේ තනියඟ වගේ පුළුවන් තරම් විවේකයට කැමති වෙන්න බයට නෙවෙයි ගුණධර්මයක් විදිහට ඒකට ආශයනුසය ධර්මයේ මතු වුණාට අපි කවුටවත් හේතු කරන්නේ නැහැ මේ අරුගේ දොස් කියලා ඒක තේරෙනවා මගේ වොක්කේ තියෙන මගේ මේ බඩේ තියෙන අන්තට්ටු තමයි එහෙම නැත්නම් මගේ තියෙන අඩුපාඩුකම් ඒක පෙන්නලා දෙන කල්යාණ මිත්‍රෙක් හමුනොත් බුදුහාමුදුරුවෝ විතර කවුරක්වත් දක්ෂ නැහැ බුදුන්සේක පෙන්වන්න යන්නේ බුදුන්සේ කරන්නේ කණ්ණාඩියක් අල්ලන එක විතරයි අල්ලපම් පේනවා. ඉතින් මේ මාසේ කන්නාඩියට බයි. නෙද්දක විතර මේ කන්නාඩි හදලා තියෙන හැටි වැරදිමයි පෙන්නන්නේ කියලා. මම නෙවෙයි නුඹට කන්නාඩි දීපේගෙන මං කියුවේ. මට ඕන නම් බලපන්. තකලා තියෙනද කන්නාඩි අල්ලගෙන රිලව් දඟලන හැටි. සයිඩ් කන්නාඩි අල්ලගෙන. උඩියා පැත්තේ පේනවා පෙරේත රිලවේ. ඌ විවෘත කොණිටනවා විවෘතන චි මු ඛණ්ඩ හදනවා. අරින්නේ කන්නාඩි අල්ලගෙන මරණකයි යනවා. බැරි වුණොත් කන්නාඩි ගලවගෙන යනවා ගහකුත්. වාහන ඇතිකාරය බය ඒ කුටුට ගිහිලා තරකත් එක්ක රණ්ඩු. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් රණ්ඩු වෙන්නේ අපේ පිළිමිබුවත් එක්ක තමයි. තමන්ගේ පිළිමිබුවත් එක්ක තමයි උදේ ඉඳලා හැන්දෑව රණ්ඩු. දැන් තමන්ට තමන් ප්‍රේම කරන මනුස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් ජොලියේ ඉන්නේ. තමන්ගේ තමන් ද්වේෂ කරන එක නම මේක බලාගෙන කන්නාඩියෙන් බලන ඕකට තමයි රණ්ඩු. ඕකට විරිත් වෙනවා. එතකොට ඒකේ ඉන්න එකත් විරිත් වෙනවා. ඒකට hina වෙන්නේ එතකොට ඇතුළේ ඉන්න එක hina වෙනවා. ඉතින් මේක මූණෙන් බලවලා කණ්ණාඩියෙන් බලවලා ඉතින් හරිගස් හරිගස්සයි ඉන්නේ බුදුහාමුදුරුවෝ වගේ තමයි කණ්ණාඩිය. බුදුහාමුදුරුවෝත් හරියටම වැඩ කරනකොට කණ්ණාඩියක් වගේ තමයි පෙන්වන්නේ. ප්‍රතිවීක්ෂා කරලා පෙන්වනවා. ඉතින් එතකොට ආසය අනුසය පේනවා. අපි කොටින් මොන මොන ආලවට්ටම් දාලා ගත්තත් ඇතුලේ තියෙන හස්සවුරුද්දක් පරණ වෙච්ච කසුච්චි වලක්. කක්කා. පිටින් ඔප දාහන්න දාහන්න කැතයි. ඒක නිකන් සාමාන්‍ය කක්ක නම් කක්ක ඒකේ ප්‍රශ්නයක් නැහැ අපි පොඩි කාලේ කක්ක කන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේක මේ උඩින් පින්තාරු කරන්න ගියාට පස්සේ අසුචි කලේ අජූයි. අජූයි. ඒ තමයි රූප සුන්දරියෝයි රූප සඳරාලයි මේ කරන නගරයකට බහලා කරන සෙල්ලම් දිහා බලනකොට ඒ පොඩ්ඩක් ඔය හැම ගලවලා බලන්න පුළුවන් නම් එච්චරයි. අර යක්කඩේ පඤ්ඤාරාම ආමතු කියන ඔය එක නෑම්බියක් කන පිට හරවන්න පුළුවන් නම් බල්ලෝ එලවන්න පොල්ලක් කරගෙන ළඟ කවුරු හරි ඉන්න වෙයි කියනවා. උපමට්ටක් දාගෙන කන හරි පිට දාලා ගත්තාම මේක අම්මා ලපනමවන් සාන්දසේ සෝමි ගුණේනා කියලා හරිම ලක්ෂණයි. හැබැයි ඒ මිනිස්යා ගාය විතරක් අනුශේති විතර බෑ. මයි ළඟ අනුශේති එන්න ඕනේ ඒක අභිරමණය කරන්න. නරකක් හෝ හොඳක් හෝ ඒක අගේ කරන්න මා ළඟ ඒහා සමාන අනුශයක් තියෙනවා. ඒ සමාජයේ ඉන්නකොට දක්ෂයාට තමන්ගේ අනුශය වැඩ කරන හැටි දැනගන්න පුළුවන්. නමුත් ඒක සුවපත් වෙනකන් කියනවා පුළුවන් තරම් පැත්තකට ගිහිල්ලා පරිඋත්ථාන කෙලෙස් වීතිකම කෙලෙස් පුළුවන් තරම් අයින් කරලා ඒකේ වශීභාවය අරගෙන ඊට පස්සේ අනුසය කෙලෙස් වලට දාලා බලන්න අර අර ඥානෙ. එහෙම නැත්නම් ඒක වැටි අර පොඩි ළමයින්ට මේ පොඩි අත දරුවන්ට ලිංගික ප්‍රශ්න තේරෙන්නේ නැහෙනි. නැතව ලිංගික පරිණත නැහැ. පරිණත පස්සේ තමයි යාට ලිංගික අපචාර, ලිංගික කාම සමාචාර, ලිංගික මිත්‍යාචාර තේරෙන්නේ. පොඩි උන්ටව කතා කරන්නේ නැහැ. මම වැඩිවියපත් වෙන්න ඕනේ. අන්නේ වගේ තමයි මේ වීතිකම කෙලෙස් අනුසය පරිඋත්ථාන කෙලෙස් තියෙනකන් මේක පිළිබඳව සුතමේ වශයෙන් දැනගන්න පුළුවන්. ඒ නිසා ආසවලට කියනවා මණ්ඩි එහෙ නැත්නම් මුහුන් කියලා අනුසය කියලා කියනවා නිදිගත් කෙලෙස් කියලා. හරියට ගිනි පෙට්ටියක ගිනි කූරක තියෙන ගිනි ඉපදවීමේ ශක්තිය වගේ. ඒක ඒකට ගැටෙනකන් හරිම කෝණයෙන් හරිම පාරෙන් වැටුනේ නැත්නම් ගිනි පුළඟ පණින්නේ නැහැ. හැබැයි ගිනි ඉපදීමේ ශක්තිය තියෙනවා ප්‍රභවය කියලා එකට කියනවා. ඒ විභවය කියලා කියනවා. ඒ ප්‍රභවය බුදුහාමුදුරන්ට පේනවා. ආශානිසේ ඥානෙ අනික කෙනෙකුට පේන්නේ නැහැ මොකද ඒ කට්ටියගේ නීවරණ බෑ. ආවරණය කරන නිසා අන්තිම උගදීනේ නීවරණ නෙවෙයි මේ විතික්‍රමණය කරන සතුන් මරමින් හොරකම් කරමින් එයාට කරන්න බෑ. අදාළත් නැහැ එයාට. එතකොට භවනා කරන එකට අදාළයි නමුත් ඒක මේ පුද්ගලයා පරිවර්තනයටපත් නොකර පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. මොකද කියන්නේ විජේ? කණ්ඩායමේ සාකච්ඡාවට දාලා මේ අපිට තව නොවන අපේ ප්‍රවාසින් ආයතනයක් අහසක් ඉදිරියට. දායිතරුවන් සරණයි. <laughs> විභව තණ්හා කියන එක වෙනුවට අපිට ගන්න පුළුවන් මේ උපක්ලේශ කියන වචනේ. උපක්ලේශ කියලා කියන්නේ අපි භාවනා කරනකොට ඕභාෂය ඇති උනායි කියලා හිතමු. ඕභාෂය ඇති වුණා ඉතින් කාටත් ආසාවක් ඇති වෙනවා. මොකද එනකොට අනික ඔක්කොම ධර්ම පෙළ ගහලා තියෙනවා. එයාට තියෙන ඔක්කොම හොඳ පැත්ත. ආලෝකයක් එනවා. අරමුණටත් මූණට දාලා තියෙනවා. නීවරණත් නැහැ. ඉතින් ඒක යාට එතකොට ඒකට තිබෙන ආශාව කොච්චරද කියනවා ඊගාව දාසේ ඉඳගන්නෙත් අර ආලෝකේ බලාපොරොත්තු වෙන. නොලැබුණා මොකද වෙන්නේ? දැන් දැක්ක ආලෝකේ අදට කර්මයක් වෙනවා. අද බාධා. ඒක විභවයට වැටෙනවා. එයා දැනගන්න ඕනේ ආපු වෙලාවේදී හොඳට සත්‍යමත් වෙලා ඒ වෙලාවේ ගමන කරගන්නවා මිසක් නැවත අපේක්ෂා කරන්න ගියොත් බලාපොරොත්තු සුන්වීමක් වෙන්න පුළුවන්. එතකොට ඊයේ ලැබිච්ච ඒක බලාපොරොත්තු අද යනවා අද උගක් කළාට ලැබෙන්නේ ලැබින්නේ අරක බාධා වෙනවා. ඒ නිසා ඒක ලැබීම කාලකන්ණියාට බාධාවක්. සත්පුරුෂයාට තේරෙනවා මට පුළුවන්කම තියෙනවා ඊයේ බැරි වුණා. මම ඊයේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඵලසං හේතු සම්පාදනය කරනවා විතරයි. ඉතින් ඒ නිසා මට පින තියෙනවා. මොකද මට ඊයේ හරි ගියා. අද හරි කියන ප්‍රශ්නයක් නැහැ. එකලසාරිනොට එයි. මම එකලස හදලා දෙනවා මිසක් අරක බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා ඒ යෝගාවචරය නිවනෙන් මෙපිට හම්බෙන අර රත්තරන් පොරෝ දෙනකොටම ගන්න ගතිය තියෙනවනම් ඉතින් ගවන්නේ. ඉතින් ඒක ගුරුවරයාකට දාන්න හදනවා. වටේ ඉඳලා කහිර මිනිසුන්ට බයින්න හදනවා. මදුරුවන්ට බනිනවා. එයා කියන මේ මදුරු නිසා තමයි මට ඊයේ ආව අද ගන්න බැරි වුනේ. ඒ නිසා ඔක්කොම පැත්තක දාලා මදුරුනාතර සංගමයට එකතු වෙලා මදුරු නැති කරලා ඉන්න ඕනේ. ඒ ඕන නමුට ගහගෙන බහිනවා මැලේරියා මර්ධන ව්‍යාපාරට යනවා. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච දේ හරි හැටියට ගන්නවා කියන කිසිම යෝගාවචර තේරෙන්නේ කිසිම යෝගාවචරට Taman හම්බෙන ලාභය ඒක වාසිත හරව ගන්න තේරෙන්නේ නැහැ ප්‍රයෝග ඥානෙ නැහැ. ඒක ආත්ම සංඥාවෙන් ගන්න. කවුරුත් මට කරලා දුන්නේ නැහැ. මේ එකලස කියන එක අනාත්ම ධර්මයක්. පදම කියන එක අනාත්ම ධර්මයක්. ඒක හැමෝටම හැම වෙලාවෙම හරියන්නේ නැහැ. හැබැයි සමහරුන්ට පදම ගන්න තියෙන ඒ ආරේ වැඩි. පොළ සම්බලක් වෙන්න හැම අම්මා කෙනෙකුටම බෑ. කුඳුවැල් හදන්න ඔක්කොටම බෑ. හැබැයි ඒ අම්මට වුණත් හදනකොට වර්ධින වෙලාවල් තියෙනවා. එයා ඒ ගණන් ගන්නෑ. මුගක් වෙලාවට හරියනවා. ඉතින් මගුලෙට ඔන්න මෙන්න කියලා හදලා තමයි වර්ධින වෙලාවල් තියෙනවා. ඉතින් වගේ පදම කියන එක කාලයට සහ දේශයට අහු වෙන එකක් නෙවෙයි. හැබැයි කලපුරුද්දේ කියන්නේ අත නෑර අප්‍රතියතව කරන කෙනාට තේරෙන්න පටන් ගන්නවා හරියාගෙන යන පාර. හරි ගියාට පස්සේ අන්න වගේ අනුසය කියන එක තේරුම් ගන්න හදන කෙනා භාවනා හරියන හැම වෙලාවකම යාට අපලෙට හිටිනවා. ඕපාස ඥාන පීති පස්සද්දි කියන්නේ භාවනා හොඳම දේවල්. ඔක්කොම උපක්ලේශ වෙනවා. එහෙම නැත්නම් ධනමදේ කුලමදේ මේ උගත්මදේ ඔක්කොම ආවාසයට හිටිනවා මානකාරය. භව සම්පත්තිය ගියාත් පින් කරපු නිසායි අපිට මේ ඔක්කොම ලැබිලා තියෙන්නේ. නමුත් අර මාන්නයට ගත්තොත් අනික් අය පහත් කරන ගත්තොත් ඊට වැඩිය මහුණියමක් ඕනේ නැහැ. එනිසා මේ වස්තුව ලැබුණාට ඒ වස්තුවට වස්තුව හැසිරවීමේ පින්යක් දෙකෙන්න එපායි. මේ වස්තුව ලැබුණාට يعني කඩුව ලැබුණ පමණින් රජ වෙන්නේ නැහැ. ඒකට ඒක දැරීමේ හැකියාව තියෙනවා. ඒක ඒකට කියනවා මේ පින තියෙන්න ඕනේ. ඔව් ධම්ර ඥානරු ඉන්න කාලේ ඒ ධම්ර ඥානතු විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා. ඒ හැම වගේ රස්සාවල් කරා. මෙයා දේශපාලනය කරලා වැස්සේ ගම්පහ මේ ටිකට් එකේ එයාට ඡන්දෙට ඉල්ලන්න UNP එකේ. ඉතින් මෙයාට පැවිදෙන්න ඕන නිසා ටිකට් එක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා ඊගා ටිකට් එක හම්බෙච්ච එක නම් මෙයාට හොඳටම යාළු වුණා. යාළුවා මෙයාට ඔක්කොම රැස්වීම වලට එන්න කියනවා. මේ ඉතින් ධම්රංශේ සතුටු වුණා තව කෙනෙක් ඉන්නවා යනවනේ කාටන්නේ මට ඕනේ නැහැ කියලා. ඉතින් අරයා කිව්වලු මේ මෙයාගේ නම කියලා ඒකට පින තියෙන්න ඕනේ ගලු ටිකට් එක ලැබෙන්න. උඹට තිබුණාට පින නැහැ. ඌට උනේ පැවිදි වෙන්න ඕන තියෙන ආතානිසා ගත්තේ නැහැ. ගත් එක්කනා කියනවලු අයියා ඒකටත් පින තියෙන්න ඕනේ. ඉතින් අපිට සාමතුන මන්ට පව තිබුණ නිසා හොඳ වෙලාවට පැවිදි වුණා. පින තිබුණා නම් ඒ දවස්වල ඔක්කොම UNP e කාර්යෝ මැරුවා. සභාපති ඇතුළු හේරම මැරුවා. පින තිබුණා නම් යන්න තිබුණා. ඒ වගේ හැම වෙලාවෙම අර ඔය මේ හාමුදුරුවෝ තියලා තිනවා රුවන්ඩන් හාමුදුරන්ගේ පොතේ යාට මේ මේ යම් යම් දුර්භාග්‍ය සම්පන්න දේවල් වෙලා ඒක වාසියට හිටපු හැටි. ලෝකෙම කනගාටු වෙනවා. නමුත් එයා එකන කනගාටු වෙනා ඉන්නවා. එතකොට පේනවා මොකද කකුලක් කැඩලාද කොහෙද වෙනවා. බලනකොට කකුල කැඩිච්ච නැති තීරම හමුදාවට ගෙනියනවා. උගේ කකුල කැඩලා නිසා මොකද ගෙනියන්නේ නැහැ. ඊපස්සේ මොකෙවිද? ඉතින් හැම හැම දෙයක්ම අපිට අවශ්‍යදායකට වෙන දේ දෙසලාගත්ත සුභාසින්දනයක් වෙන්න පුළුවන්. කාලකන්ණියට ඒ වෙනකොටම ඌ ආකාලා, ඌ ගෙදර ඉන්න කටත් වහකවලා නටනවා. ඒ නිසා භාවනාදී හරියනවයි කියලා කවුරු හරි කිව්වනම් ඒ නැති සෝරි තමයි. එන ඌ කාලා. භාවනාදී පිස්සු හැදුනා, වහ කණ්ඩ හිතුනා, වහ කැවමට පුදුම සතුටක් එනවා. දැන් ඔන්න වැඩේ හරි ඌට සාදාර ගන්න පුළුවන් වෙයිද දන්නේ. භාවනාදී කෙල වෙනවනේ. ඔය පල්ලෙහා කට්ටියත් හරියට ලියනවා ඒ කියලා කියන්නේ මට ඉනාවක් යනවා ඇතුලෙන් පොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් දැන් වැඩේ හරි මුටු පිට දරාගෙන ඉන්න පුළුවන්ද ශාසනයේ නාමයෙන් බුදුහාමුදුරගේ ශ්‍රද්ධාවෙන් ධර්මයේ ශ්‍රාවයෙන් කාගෙන ඉන්න පුළුවන්ද කාගෙන ඉන්නනම් මං විතරනේ දිව්‍ය බ්‍රහ්මත්ව තියෙනවා මේ භාවනා කරනකොට ඔය මේ අයිස්ක්‍රීම් ඉල්ලනවා වගේ උපාස ඥාන පීචවත්ති බලාපොරොත්තු වෙනවනම් තාම වැඩි පියපත් වෙලා නැහැ මොකද හැම එකකම තියෙනවා අර අනුසය වශයෙන් කරකොලත හැම ගතිය. මත් කරන ගතිය මේකට කියන්නේ මේ කාමෙන් එන මදේ නෙවෙයි භාවනාවෙන් එන මදයක් තියෙනවා පමාදේ මද පමාද දෙක මේක මධ්‍යසාරයක් මත් වුණාට පස්සේ භාවනා ලෝකෙ මත් වෙනවා මත් වෙලා කියන කතාවල්දී අහනකොට සාමාන්‍ය පිස්සු හොඳයි මේක පිස්සු හොඳ එක පිස්සු ඩබල් ඉතින් අහන්නේ ලාභයකට විරුද්ධ වුණොත් එහෙම අපිත් එකක් ගහගන්න මුකුත් මත ප්‍රකාශ කරන ටිකත් ඒක හොඳ නැහැ ඉතින් ටිකක් කාලා එන්න කොහොම කකා කකා යංකෝ වෙන දෙ වෙයි කිය. මුළු පටලවිල්ල තියෙන මේකේ. භාවනා කියන්නේ මේ පළවෙනි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදන්න තියා මිසක මේ පාරයිනේ තියෙන දේවල් අල්ලගෙන කියලා යන කතාවක් නෙදන් තියෙන්නේ. දුක්ඛ සත්‍ය ඉදිරියට එනකොට ඒක කතරගම දෙයියන්න බාර දෙනවා. මුණ තනන් දෙයියන්න බාර දෙනවා. පිරිත් නූලට බාර දෙනවා. සාන්ති කර්මයට බාර දෙනවා. සැප එනකොට භාවනාවේ ඕන දෙයක් පිටිපස්ස යනවා. මන්ද මේ අවුරුදු 40ක් මම බලහින් තිනවා මේ ජනරැල්ල ඒකට අපි කියන්නේ සායම්බරු කියලා. ලෝකේ තියෙන සායම්බරු ඒ බලහිනවල පේනවා මොන જાතියෙන්වත් කල්ලාතෝ කියන්න බෑ. මු කයිද මු අඳීද නැද්ද කියලා. ඉතින් ප්‍රශ්නයක් නෑ ඒක ඇඳපල්ල ප්‍රශ්නයක් නෑ මොකද පරිේශනයක් නියන්නේ. අහිංසකයි ඔය එක්කෙනෙක්වත් හිතන්න එපා නපුරු කට්ටිය කියලා. ගුරුවරයාත් නපුරු නෑ, ගෝලියොත් නපුරු නෑ. තියෙන්නේ විකෘතිය. වෙන්නේ වංචනික ගතියට. බටහිර මානසික විද්‍යාවට පලාතක අහුවෙලා නැහැ තාම වංචනික ධර්ම කියන්නේ. ඔක්කොම තර්කයෙන් හොයන්නේ. ඒගොල්ලෝ හේතු වෙනවා. හේතු නැහැ. මේකේ තියෙන්නේ පටලවිල්ලක්. ඒ කියන්නේ මේ අඹරෝල තැබිල්ලක් තියෙන්නේ. දැන් යන්තම් අල්ලන්න පටන් අරන් තිනවා මේ බුදුහාමුදුරු දේශනා කරපු වංචනික ධර්ම කියන එක විද්‍යාවට අහුවෙන්නේ නැහැ නේක. ඒ භාවනාවට ගියාට පස්සේ අල්ලන වෙලා තියෙනවා ඒගොල්ලන්ට. හැම වාසියක්ම වහනාදී සිදුවෙන ඒකට හොඳම සූත්‍රය කියවන ද්වේතානුපස්සනා සූත්‍රය. පැහැදිලිවම බුදුහාම කියනවා පුත්‍ත්ජනයට යමක් හරි ගියා කියලා කියනවනම් ආර්යයන් වහන්සේක පැත්තෙන් වැරදිලා. ආර්යයන් වහන්සේට යමක් හරි ගියා කියනනම් පුත්‍ත්ජනය පැත්තෙන් වැරදිලා. මේ තරම්ම ඔළුවෙන් හිරගත්ත ලෝකයක් තියෙන්නේ. ද්විතානුපස්සන සූත්‍රය මම හිතන්නේ 190 ගණන් වල ඥානන් සංසේ දිග්ගටම බණට ගන්නේ ද්විතානුපස්සන සූත්‍රය. රූප වේදනා සංඥා සංකාර හැම එකේම ආර්යයන් වහන්සේට හරියන එක පුත්‍ත්ජනයට පේන්නේ වැරදිලා කියලා. පුත්‍ත්ජනයට හරියන එක ආර්යයන් වහන්සේට පේනවා ඇදී තට්ටු ආය ගොඩ ගන්න බෑ කිය. ඉතින් ඒක අසුතමේ වශයෙන් අහනකොට පේනවා අපේ මොලේ දකුණු මොලේ ඉඳලා වම් මොලේට චින්තනේ මාරු වෙනකොට සම්පූර්ණ දෙන්නේක් මේක ඇතුලේ. මේ පැත්ත බාර ගන්න කැමති වෙනකොට මේ පැත්ත විරුද්ධ වෙනවා. මේ පැත්ත බාර ගන්න කැමති වෙනකොට මේ පැත්ත විරුද්ධ වෙනවා. ඉතින් මේ දෙන්නේක් ඇතුලේ ඉඳද්දි මේක ඔළුව උත්සාහ කරන හිටපොක ලොකු දෙයක් මම අවුරුදු 70ක් මේ 65ක්. මේක ඇතුලේ නයි පොළොංගු. සම්පූර්ණ විරසකයෝ ඉතින් අර ලොකු තාම චින්න කාලේ කියනවා ශිව දෙයියන්ගේ ගෑරේජ් එකේ ඉන්න කචල්ලු. ඒ ශිව දෙයියෝ ඇවිල්ලා හරක ගාල් කරනවා. ඉතින් ගියාම මේ කතරගම දෙවියලා මොනරයි නරයි. ගණ දෙයියෝ ඇවිල්ලා මීයක් ගාල් කරනවා. එතකොට එක එකන එක එකන දාපුවා දැන් ගෑරේජ් එකේ මේ ටික උදේ වෙනකන් කචල් අයියා මීයත් එක්ක ගැරන්ඩියත් එක්ක කොහොම පාක් කරන්නේ? සිවදීයන්ගේ කොමුල ගෑරේජ් එකේ එන්න කචල්. ඒ වගේ තමයි මේක ඇතුලේ අනි දෙන්නෙක් ඉන්නවා. ඒක ෂුවර් එකටම. ඒ දෙන්නගේ විස්තර එළියට අරන් පෙන්නුවොත් එහෙම බල්ලෝ බත් කන්නේ මේක මේක දරාගෙන ඉන්නවයි කියන එක දෙල්ලමක් නෙවෙයි. ඒක දැක්කට පස්සේ තේරෙනවා මේක මේක දැනගත්ත ගමන් නිවන් දකින්න. මේක ඇතුලේ බාහිර මොනම ප්‍රශ්නයක්වත් නැහැ. බාහිර මොනම විසද භාවයකුත් නැහැ. විසම භාවයකුත් මේක ඇතුලේ තියෙන්නේ. මේක දකින්නේ අපි බාහිර පිළිමිබු හරහානේ. අරිලවර කණ්ණාඩියෙන් බලන එක හරහා. මේ බාහිරේ පෙන්වන්නේ අපි ඇතුලේ තියෙන පිස්සුව තමයි. ඉතින් කවුරු හරි කතා කරලා කියන්නේ මචං ඔබ දිහා බලන්න මට කහපාටට පේන්නේ ඉතින් එච්චරයි ඉතින් ආයෙකට මේ ඌ කිව්වොත් නෑ නෑ ඔබ කොච්චරද මම නිල් පාට අඳගෙන ඉන්නේ කියලා ප්‍රශ්නයක් නෑ මම මේ කියන්නේ ඔබට මට ඔබ වෙන්නේ හතුරෙක් වගේ මට ඔබ වෙන්නේ මිතුරෙක් වගේ කහපාටට ඉතින් කිව්වා මොකද්ද ඇති වෙන්නේ අපි එකනේ අපි එකතු වෙලා ඉන්නේ ඒක වසන් ගන්න හදනවනේ අපිට කාගේ සරණක්ද තියෙන්නේ අපි අවංකව කතා කරනවා නම් අපිට පේනවා අපි ළඟ තියෙනවා කියලා විශාල ඔය විකෘති වට කියන අපි විපල්ලාසන. එච වෙන්නම මේ මේ ජෝකර්ලා ඉන චිත්‍රපටි බලන්න ඕනේ නැහැ. ජෝකර් ඇතුලේ ඉන්නේ. ෆුල් ෆුල් ජෝක් එකේ ඉන්නේ. ඒක දිහා බලන්න බෑ. ඒ සාහිත්‍ය රසයට දාන්න නැතුව ඒක බලන්න බෑ සීරියස් ගත්තොත්. ඒ වගේම සීරියස් කට්ටිය වට වෙනවා පිස්සු. මේක සාමාන්‍ය අපි ඔක්කොම හදා ගන්න ඕනේ. අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නේ එකිනෙකා ගුරුවරයෙක් කරගෙන. එකිනෙකා ප්‍රතිවීක්ෂාව කියලා කියන්නේ නැවත සලකා බැලීමකට පිළිඹුවක් කරන අපි ජීවත් වෙනවා. ඔය සංඝයා පවාරණය කරනකොට කියන්නේ දිත්තේනවා සුතේනවා පටිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිසා. ආයස්මතු මං මාස 3ක් ඔබ වහන්සේලාත් එක්ක හිටියා මම මයි වැරද්දක් දැක්කා නම් හෝ ඇහුවා නම් හෝ සැක කෙරුවා නම් හෝ කරුණාකරලා මට කියන්න. මාත් දැක්කොත් ඒක මං පිළියෙල කරගන්න. මොකද මට පේන්නේ මගේ වැරදි. ඒකට කියනවා තමන්ගේ ඇස් දෙකට මුළු ලෝකෙම පෙන්වනකොට කවමදාසකට තමන්ට තමන්ගේ ඇස් දෙක පේන්නේ නැහැ. නිසා ඇද්දගෙන් දැක්කයි කියලා කිව්වට ඇද්දක ෂුවර් නෑ. ඇද්දකක් තියෙන බව දන්නේ කන්නාඩියෙන් බලලා. තමන්න කවදාවත් ඇද්දක පේන්නේ බලන්න බෑ. ඒ නිසා මේ දැක්කයි කියලා කිව්වට ඇහැ කරන මොයාව මොාවක් මෙතන තියෙන්නේ. ඒ ඉතින් ඉඳුරන් කියන්නේ ඒකාන්තයෙන්ම අවංක සේවකෙක් නෙවෙයිනේ. එහෙනම් ඉඳුරන් দমনය කරන්න ඕනේ නෑනේ. ඉඳුරන් দমনය කරන්න කියන ඔක දිහා බලලා ආයෙසරයක් බලපන්. ආයෙසරයක් බලපන්. බොරුව කරන්නේ. ඉස්සල පෙන්නන නෙමෙයි හුස්මක් දිහා බලලා ආයසරක් බලන්න ඉස්සල හුස්ම නෙවෙයි ඊගාට පෙන්නන්නේ. මැජික් පෙට්ටියක් වගේ. ඉතින් ඒක පේනවා මේ මගේම ඇස් දෙකෙන් බැලුවත් බොරු නම් වෙන කෙනෙක් පෙළන මේ චිත්‍රපටි ගුවන් මේ මේ ටෙලිවිෂන් වලින් මොනවද පෙන්වන්නද? ඒකට කියන්නේ මායා නල කියලා. ටියුබ් ඔෆ් ඉලූෂන් කියලා කියන්නේ. ඉතින් ඒකට පොඩි ළමයි හරි කැමතියි. ඒ වෙනවල මේක නැවත නැවත බැලීම තමයි ඔය ප්‍රශ්නෙට ඇහුවත් උත්තරක් කොහොමද සංස ගොඩ එන්නේ කියලා අනුපස්සනා පච්ච වේකනා දෙක තමයි උත්තරේ. වසයි තමයි සෝපාරෝපී ස්වභාවයේ භව විභව කියන දෙකත් එක සමානයි. සමහර වෙලාවකට එනවා භාවනා කරන යන කමඨාන සුද්ධ කරන වෙලාවේදී බලන්න හොඳට විවික්‍ය අහගෙන එකිනෙකට කියනවා මට ආනපාන පෙනුණා. දැන් සතුටු ආනපාන අහුණයි කියලා. ඒක දිහා බලන එක ටිකක් සියුම් වුණා. එතකොට ටිකක් අන්ධබන්ද වෙනවා. එතකොට ආනාපාන දෙක අතර වෙනස නැති වෙනවා. ඊට පස්සේ මේක කැඳ හැලිය වෙලෙලා නැති වෙලා යනකොට සමහර ඉතාලම පශ්චාත්තාපිය වාර්තා කරනවා. සමහර ඉතාලම සතුටින් වාර්තා කරනවා. මට අහුවෙච්චි කෙලෙසේ ගෙවුණා. එතකොට යාර දන්නවා මට කවදාකවත් නැති විවේකයක් සාන්තියක් හම්බුනායි. තව කෙනෙක් hali අහුලක් උනේ සාංශ බලන්නේ ආනාපාන නැතුණා මට නිින්දක් ආවා සද්දයක් ආවා වේදනාවක්. එතකොට ආනාපාන ගැන කියන්නේ නැතුව නිින්දක් සද්දයක් පාළු ගතියක් කම්මැලි ගතියක් ඒතර යාර කියන්න ඕනේ දැන් ඔය ඔය කියන කතා ආනාපානකට සාපේක්ෂව කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. එතකොට පේන්නේ තියෙනවා රූපෙට කැමැති අරූපෙට අකමැති. තව කෙනෙක් ඉන්නවා අරූපෙට කැමැති ඉක්මනට ආනාපාන නැති කරන්න උත්සාහ කරනවා. ඉතින් ඇලන් මැතිනාම ඉඳද්දී ওই දෙකම කතා කරලා ඉතින් එක් මං කිව්වා ඉතින් ඒ රූපෙට කැමති වුණත් අරූපෙට කැමති වුණත් දෙකම හොඳ නැහැ. ඒතර එක්කෙනෙක් කිව්වා සෝන්ට අරූපෙට කැමති හොඳ නැහැ. ඉතින් දැන් අරූපේ රූපේ කියන්නේ කෙලෙස් නම් ඒක ගෙවිලා අරූපෙට ගියාට පස්සේ ඉතින් ඒක අනිවාර්යයෙන්ම හොඳ වෙන්න එපා. ඇයි ඒකට ඒකාන්ත හොඳයි කියන්නේ මම කිව්වා ඒ රූපේ බලාපොරොත්තු අරූපේ බලාපොරොත්තු භාවනා කළා අද අරූපෙට නැතු ආනාපානෙම හිටියොත් ඒක දුකක් වෙනවනේ. ඒකට අරූපෙට කැමති වීම හරහා දුකක් තියෙනවා. අරූපේ ආවනම් අරූපේ බාහිර ගන්න රූපේ ආවනම් රූපේ බාහිර ගන්න මේ දෙන්න අතර මෙම පොල්පිට පාගන වගේ මාරුවක් තියෙනවා. ඒක ඔබට ඕනෙලාවට වෙන්නේ නැහැ. හැබැයි දැන් ඉන්නේ රූපේ විසින් අරූපයට කරගෙන දැන් ඉන්නේ අරූපේ විසින් රූපයට කරගෙන කියලා දන්නවනම් දැන් මම් මොලේද පොළේ වැඩ කරන්නේ මගේ දකුණු මොලේද කියලා කිතයි ඉතින්. දකුණු මොලේ හොඳ නැහැ කියලා ගලවලා විසු කරන්නයි. වම් මොලේ හොඳ නැහැ කියලා අල්ල විසු කරන්නයි. මෙච්චර කල් හිටියනේ දෙන්න එකට ගියේ ඇතුලේ. මේ දෙන්න වැඩ කරන්නේ මේ පිල් මාරුව, තට්ටු මාරුව මමම මෙහෙම චපලනා මගේ සේවකයෝ කොහොමද චපල නැහැ කියලා මං කියන්නේ. මගේ ගෑණි කොහොමද චපල නැහැ කියලා කියන්නේ. මගේ කුරුණාන්ද කොහොමද චපල නැහැ කියලා. හැම කෙනා ඇතුළේ මේ සර්පයෝ මේ තමයි නයිමල්ලක් තියෙන්නේ. ඒක පිළිගන්නේ නැතුව අපි මේ මම විතරයි සුද්ධ උඹේ නයිමල්ලක් කියන්නේ ගියාම ඉතින් එහෙනම් ඉතින් කවුරු හරි කාට හරි ගහන්න අසුචි ටිකක් අතර ගත්තා. ගන්නකොට උඹනේ ඉස්සලා මල්ල ගල්ලන්නේ. අසුචි වලින් ගහන්න අතර ගන්නකොට උඹ පයි අල්ලන්නේ. ඉතියා කාටවත් ගහන්න යන්න එපා ගහන ගැහිල්ලක් උඹට වදින්නේ. මේ නාඩගම බලන්න තවත් අපේ සහෝදරයන්ගේ ආදර්ශයට තියාගෙන බලනවා මිස සහෝදරයා මට වැඩි වැඩිමල් හෝ බාලයි කියන්නේ කියනවා අයියා කරගන්න කියනවා ඉතින් අමාරු. ඉතින් ඒක සාමාන්‍ය ලෝකේ වෙන දෙයක් තමයි මේ තාරාතිරක් දාන්න හදන්නේ. නෑ තාරාතිරක් නෑ අපි ඔක්කොම ඒකව කක්ක ගොඩේ ඉන්නේ. කල්ලයිට් තමයි සබන් දාලා හේදුවා, ලක්ස් දාලා හේදුවා, තායේ බහින්නේ කක්කවලට. ඉන්නේ කක්කවලේ. දන්නේ නැහැ. ඒකේ මන්නේ නැහැ ඔතෙක් කල තිට මේකනේ. හිටපු ගාම්මේ සුද්ධවන්තෙක් වෙන්න හදන්න එපා. එහෙම වුණොත් ඉතින් දැනගන්න වයර් මාරු වෙලා. ඉතින් ඉතින් කුටි කනවා. ගහන්නම වටිනවා. අපි මදි ගහන්න ඉන්න කට්ටිය. ඔය කියන්න බෑ නේද? හොඳ නැත්තම් බයින්න. භාවනාව මාධ්‍යයක් කරගෙන ඉන්නේ නිවිලාදී ග්‍රාමවල සාජ වේදනාවක් සාගත වෙනස ප්‍රතිම වේදනාවක් ජීවිතක සීමාව හත්‍යසික කරන්නේ විශේෂයෙන් මේ සම්බෝධීමක් එනවා ඊස්වත් වේදනාවක් පස් වෙනවා ආයෙ වේදනාව විශ්ලේෂණය වීම අවිමාහිනවා ඉන්නේ ඉන්නේ යන්නේ ස්වච්ඡේ විපස්සේ ඉතිරිය විවරණය කරන එළිවෙනවා මේ සක්වල ක්‍රියා සක්වල ජනකය මේ මානසික මේ ප්‍රයෝගාවේ ඉඳන්ම ලොඩිලා හැරෙන්න පස්සෙ තමයි භාවනා ක්‍රියා ආමල් සක්වල කරන්නේ මේ පම්මලින් තමයි කරන්නේ ඉතිරිය සුක්ෂම විවරණය කරනයි බාහු සීල මාත්‍ර භාවනා ක්‍රියා උපක සක්වල ඉරියා ඒ දවල්සින කොට මේ අපේ දුරු ඔන්සර් මේ පස්වර්ඩ් මේ ඔප්ෂන් තියෙනවා වාත පහක් දෙන්න හැමෝස්සේ සල්සනවා කියන්නේ මේ විදිහම ඒක දැකලා බය වෙනස් පාටු යෝනේ මිනිස්සු නිකන් බලක් වගේ මෙහෙම මේ නැහැ සෙන්සිටිව් නැහැ නේද කාපතේ ඉතින් බය විස්මම සමීප ඉන්නවා විශ්ව බ්‍රේන් සල් නැහැ ඒක මට ගොඩක් දිනවා ඊටපස් මම මේ ගියා ඉස්සරහම දැන් තවරි පහක් යනකොට මෙහෙම අර පරිදි ඇස්තේට සාදුනා බලපන් ඉස්සරහම ලොකු සීටි මේ කාපතේ කාපතේ කියන්නේ ඉස්පේන්නේ ඊට පස්සේ ඒකියා බලන්න යවුන බලන්න වෙනකොට ඒ ඒක දඟලනවා. ඒ ඉතරම නෑ නෝ දඟලනවා. ඉතින් කලිසාව නෝදේ පාරලද. ඊට පස්සේ මේ ඉස්සස්ල මාතලයන් සම්පූර්ණ තොක්සිලයි කියන සාරය මම ගොඩක් බානම සාදාය වශයෙන් කියලා මේ පාරලද. අර්ථයෙන් ඉන්නේ විශේෂයෙන්ම එකක් තියෙනවා. ඊට පස්සේ මේ බලන්නේ සාය සාහජය කරුම් දෙකක් තියෙනවා. ඡායම වෙනුනේ විස්තරය කියන්නේ ලයිට් එක ලයිට් එක ආසිකා ඒක දිහා බලන්නේ ඉතින් දැන් බලද්දට ඉස්සරහට තේරෙන්නේ බලද්දක් තේරෙන්නේ ඒක මෙහෙම ඔක්කොම සිල්පාස් ඉක්විටි තේරෙන්නේ බලද්දක් තේරෙන්නේ නම් යාන්නේ සිල්පාස් ස්ථාවරේ කරේ තේරෙන්නේ කැටිලා වගේ තේරෙන්නේ ඒක තමයි මට ඉන්නේ අර ඔක්කොම සිස්ටම් තේරෙන්නේ අනේ <laughs> ඒ තමයි කියන්නේ කලාප සම්මස්නේ කියලා මේ කලාප විසිරෙන්න පටන් ගන්නවා. විශේෂණ පටන් ගන්නවා කියන්නේ කලාප දෙකක් අතර බැඳිට අවකාශය පේන්න පටන් ගන්නවා. අපි අවකාශය බලන්නේ නැතුව මේ ඝනේනේ බලන්නේ ඉන්නේ. භාවනා කරුවට පස්සේ තමන්ගේ මූල කර්මස්ථානයේ ඒ වගේ විසිරලා විසිර පැතුරලා කන විනිභෝගය කරලා කලාප සම්මන්ස කරලා එළිය බලනකොට එළිය තියෙනවත් ඔක්කොම නිකන් අලු ගොඩක් විසිරලා ගියා වගේ. ඉතින් ඒක දකිනකොට මොනම දෙයක්වත් පණිවිඩයක් ඇති කරන්න බෑ. බලාපොරොත්තුවක් ඇති කරන්න බෑ. මොකද ඔක්කොම දිරලා තියෙන්නේ. බලන බලන දේ දිරලා. ඉතින් ඒක වුණාට පස්සේ යෝගාවචරයට පේන්න පටන් අර ගන්නවා. ඇත්තට වෙන්නේ තමයි මේ සක්කාය දිට්ඨිය දිරන්නේ. සක්කාය දිට්ඨි බොඳ වෙනවා. ඉතින් මේ සක්කාය දිට්ඨියෙන් බලන හැමදේම බොඳ වෙලා පෙන්නන්නේ. ඉතින් ඒක දවස් ගාණක් යනකම් යනවා. සමහරට පැය ගාණක් යනකම් යනවා. ඒ මට ඇවිල්ලා තිබුණා ඊබේට ආටිකල් එක මම ඇරියා අර අවුරුදු 11ක තුර මෙල්බන් වල ඉන්නවා සතුෂ් කියලා. ඒ ඌගේ ලෝකේ ඔක්කොම තිත් විතරයි තියෙන්නේ. 11 අවුරුදු 11යි. ඉතින් මම ඊට පස්සේ ඇරියා ඒ ආටිකල් එක. ඒක මේ ස්ප්‍රේ කරලා ඇඳපු ආටිකල් එකක්. වෙසක් කාලේට අපි ස්ප්‍රේ කරලා බුදු පිළිම අඳිනව මත අඳිනවද මන්ද වෙසක් කාඩවල මේ බ්ලොක් එකක් කපලා තියලා ස්ප්‍රේ කරපුවාම තියෙන්නේ. ඒ තියෙන තිත්නේ මෙහෙම බලනකොට බුදු පිළිමයක් තියෙනවා මේ බලන තිත්. ඒකෙන් හදපු විශාරද චිත්‍රයක්. ඒ ළමයා කතා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ හරියටම මගේ මොනස තේරුම් ගන්න තියෙනවා මේක තමයි මටත් වෙලා තියෙන්නේ. බලු බලු ඔක්කොම තිත් විතරයි. ඉතින් එතකොට මේක බලු වමනයක් ආවේ. හැබැයි හොඳටම දන්නවා මෙතෙක් කල් හිටියේ මේක මේ ස්ත්‍රියව පුරුෂය ඝන බහල හතරස් ආදී මාන තියෙනවනේ. දැන් තිත්වලට නමක් දාන්න බෑනේ. අක්ෂීය බෑ. ඒක මේ මේ අහවල් දෙය කියන කියනකොට මේක බොඳ වෙලා යනවා. ඒ කියන්නේ ටීවී එක ඩොට් සට් වෙලා බලන්නකෝ. ඒකට ඒකේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඩොට් සට් වලට කවදා ටීවී එකේ ඩොට් එකක් එකට හැප්පෙන්නේ නැහැ. මේ එක තැන ගියේකේ තව එකක් එනවා. එතන කාල පරාසයක් තියෙනවා. දෙකක් අතර ස්පේස් පරාසයක් තියෙනවා. ඩොට්ස් කොච්චර ආවත් දෙක ගැටුමක් නෑ. දැන් අපි මෙතන හිටියොත් අපි ගැටෙනවා. ඩොට්ස් අතර ගැටුමක් නෑ. ඒක ධර්ම නියාමයක්. අපි ඒක නෙමෙයි දකින්නේ. ඒකෙන් හැදිච්ච ආත්ම සංඥා මේ ස්ත්‍රියව පුරුෂය ඇත්තා ඇත්ති. දැකලා දැකලා පුරුදු වෙලා දැන් හරි දේ පෙන්නකොට අපි අර මේ ඉතල ස්ටාර් ට්‍රෙක් වල තිබුණේ එනර්ජයිසින් කියලා ඉඳපු එකන මෙහෙම කැබින් එකට ගියාට පස්සේ එනර්ජයිස් කරලා ඔක්කොම ඩොට් වෙලා වෙන තැනක පහළ වෙනවා. ශක්ති සංසිඳීමේ කියලා අපිට උගන්වනවනේ. මේ ලෝකේ ශක්තියන් කවදාවත් යන්නේ නැහැ ලෝකෙන් පිටත. මේතන ගුලි වෙලා නැත්නම් අතන ගුලි වෙන්නේ නැහැ. ගුලි වෙච්ච එක තමයි ක්වොන්ටම් එක කියන්නේ. මේතන ක්වොන්ටම් එක දී වුණා නම් අතන පටන් ගන්නවා. මොකද මෙතන රැල්ල නැති වුණාට ඊගාතනක රැල්ලක් පටන් ගන්නවා. ඒකට කියන ෆීල්ඩ් එක කියලා. ඉතින් ෆීල්ඩ් එක මේ ඩොට්ස් වලට නම් දෙන එක තමයි අපි කියන පිස්සුව. ඒකේ නිසා බුදුහාම කියනවා අක්කේය සංඤිනෝ සත්තා අක්කේයස්මෙන් පතිට්ඨිතා. මේකට නම් දෙන එක තමයි මනුෂයාගේ වැඩි. ඒකල දීපු නමේ පිහිටනවා තමයි. අක්ඛේයන් අපරිඥාතං මේක මේක මේ පුදු තිත්තිකක් විතර කියලා නොදන්න නිසා මාර්දෙයන්ති මච්චුනෝ මාරයට අහු වෙනවා. ওই තිත් වල තමයි නම් දීලා තියෙන්නේ. ওই තිත් විසිරුනාම ওই නමට ගැලපෙන්නේ නැහැ. එකතු වෙච්චාම නිකන් ගැලපෙනවා වලාකුලක් වගේ. ඉතින් ඒක අල්ලගෙන තමයි මේක තියෙන්නේ. නිසා දැන් හොඳටම කිට්ටුයි පිස්සු ඇදෙන්නේ. අන්නේ නැහැ. ඉතින් ඉන්න හරියක් ඉන්නේ පිස්සු නම් ඔක්කොටම හොරි නම් ඔගේ සොරි කියන දෙයක් නැහැ. ඉතින් කාටත් හොරි නම් සොරි නැහැ. ඒ නිසා මේ කට්ටිය කරන්න හදන්නේ තිත් වලට නන්දාගෙන මේක සිංහල බුද්ධ ආගම කියනවා මේක දෙමළ කියනවා තිත් අඳුරන්නේ මොකක්වත් අපිව දාන්න හදන එකක්වත් අඳුරන්නේ නැහැ ඉතින් අවුරුදු 6 ළමයකට ඔය තිත් අඳුරලා දෙන එක තමයි දෙමාපියෝ කරන්නේ පන්ති වලට ගිහිල්ලා මේක S අකුර කියලා කියනවා මේක A අකුර කියලා කියනවා අර තිත් ටිකක් ඩොට් මැට්‍රික්ස් එකක් දාලා අකුරක් හදනවා ඉතින් ඌ ඊට පස්සේ ඌට Aම තමයි ආයෙම කන්න බෑ ඒක එහෙම කෙරුවේ නැත්නම් ඒ කිව්වේ නැත්නම් ටීචර් ගහනවා ඊට පස්සේ ඌ ටීචර් කෙනෙක් කියලා ඌ අනිත් උන්න ගහන. අක්කේයස්මින් පතිට්ඨිතා මේ අඳුනා ගන්නවලද නම් කරන්නත් දෙයි පටලවාගත්ත මිනිස්සයා ඒක නොදැන මාර දෙයට අහු වෙනවා මේකට නම් වණන් දීලා ඉතින් ඒ නිසා ඔතෙන් ගියාට පස්සේ දිගට භාවනා කරන්න කොච්චර පෞරුෂත්වයක් වනද බලන්න කොච්චර සද්ධාාවක් කොච්චර සීලයක් කොච්චර සතියක් අබුද්ධෝත්පාද කාලේ මොකද වෙන්නේ මොකීර දෙන්න කවුරක් කරන්නේ තිත්තරිච් එක පිස්සන් කොටුවට දැම්ම අනික් කට්ටිය පිස්සෝ ටික එකතුලා ඌට ඉන්ජෙක්ෂන් ගහනවා ඒගොල්ල ඌ පැත්තකට දානවා. ඌට විතරයි පේන්නේ. ඉතින් ඌට පේනවා ඉන්න හරියක් එළියේ ඉන්නේ පිස්සෝ පිස්සෝ පිස්සෝ හොඳ මිනිහෙක් කරලා පිස්සන් කොටුවට දාලා ඉන්ජෙක්ෂන් ගහලා අරුන් එළියටලා පිස්සු කින්න. පිස්සන් කොටුවට ගිහලා බලන කිසිම ලෙඩක් නැහැ උන්ට. ඉන්න ජොලියේ ඉන්නේ. වරුවක්වත් ගියේ නැත්තම් වැඩක් නැහැ මේ ජීවිතේ. කීල බලපුවාම උන් ෆිලොසොෆි කිව්වහම කිසිම ආගමක් නැහැ. ගියාම මුස්ලිම් මිනිස්සු ඔක්කොම ඇවිල්ලා වැඳලා අප්පෝ ලුගු කාල්කින් ස්වාමීන් සනවත් දැක්කේ කියලා මේ අපේ මේ බෞද්ධෝ ගියේ මුල්ලේ. උ ඛණ්ඩ තියෙනගේ ගිහිලා පූජා කරනවලු අපේ අපේ හමුසු කෙනෙක් හිටිය අපි ඉස්සරහට ගිහිලා දැම්මා. චෙකස්ලෝකේ නාමරු කියලා අම්මද වල පිස්සන් කොටුවේ 11 වෙනි ඉස්ලා කට්ටියට කියන මේ කැම දෙනවා හරිද? ස්වාමීන් වහන්සේ 11 හරිසා දාන දෙන්න ඕනේ. කියලා මේට්‍රනට බැනලා වෙලා ගියොත් එimhe මේගොල්ලගේ වත්තේ ගිහිලා දිලා වැඳලා මේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න මේ අපේ කට්ටියට තේරෙන්නේ මේ අබෞද්ධයෝ. මේ ලංකාවේ හිටියනම් එහෙම සංඝයා පෙරළගෙන කියලා බෙදාගෙන කන්නේ. පුදුමාකාරව විසංකොටියේ තියෙන ඒ සීන් එක හරිම ලස්සනයි. ඉතින් මේ පිස්සා කියලා තෝරන මිනිහා කවුද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. මෙයාට පිස්සු කියලා කියන එක නා අනිවාර්යයෙන්ම පිස්සෙක්. මේ සයිකියාට්‍රි කරන ඕනම කෙනෙක් කතා කරලා බලන්න. කයිකට් කරන ඕනම කෙනෙකුට ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා හැම වෘත්තියක්ම කරන්නේ මොළ යම් විදියට මොළය අමාරුච්ච කෙනෙක් කියලා. කලාව කරන්නේ එක මොළය අමාරුච්ච. ගණන් කරන්නේ තව කෙනෙකුට කෙටි අහන සයිකියාට්‍රි කරන්නේ මොළය මොණිය අමාරුච්චද කියලා. ඒකට උත්තර දෙන්න කවුරුත් නැහැ. ඉතින් ඒ නිසා මෙහෙව් ලෝකෙක අපිට මේ හරහා ප්‍රතිපදාවක් ගෙනද්දොත් බුදුහාමුදුරෝ කොහොම කොහොම හික්මීමක් හරහාද මේක ගෙනියන්නේ. ඒක නිසා ඒ වගේ ඩොට් ඩොට්ස් පෙරෙන කතිය ඝන විනිභෝගේ මේක ඉස්සරහට යන්න නම් මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් තියෙනවා. ඒක දිගට කරන්න ඕන රිට්‍රීට් එක. දරුවක් කරලා ආයෙ මොනවා හරි කරලා ආයෙ කරන්න ගියාම අර ගමනේ නැහැනේ. ට්‍රෙන්ඩ් එක නැති වෙනවනේ. ඉතින් අපි ප්‍රතිපදාව කියලා කියන්නේ මේකට අඛණ්ඩව යන්න දෙන එක. ඉතින් අද වැඩ තියෙන නිසා අපි මෙතනින් අපි නතර කරනවා. ඉතින් අපි මෙල්බන් නගරයට සම දෙනවා මේ ප්‍රශ්න නම් ඇහෙන්නේ නැතුව ඇති. කෙසේ නමුත් මේ භාවනා කරනකොට ඇති වෙච්ච මේ මේ ඩොට් ඩොට්ස් පේන ගතිය තියෙනවා එළිය බලනකොටත් තියෙනවා කියන එකයි ප්‍රශ්නේ උනේ. අපි කලින් නතර කරන්නයි හදන්නේ. හොඳයි එහෙනම් අපි සමුදෙනවා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් එහෙනම් අපි ධර්ම සාකච්ඡාවේ සම්ප්‍රදාන කුල නිමාවක් විදිහට ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ අපි සැසිවාරේ නිමාව සටහන් කරමු.